මේක තමයි මේ සූත්‍රයේ සාමාන්‍ය නිගමන පාඨය වශයෙන් වගේ සඳහන් වෙන්නේ. ඊට පස්සේ මේ නිගමන පාඩයෙන් පස්සේ මේ ධර්මයට අහුම්කන් දීපයත්ෝ මොන මොන විදිහේ ආනිසංස ප්‍රතිඵල ලබා ගත්තද කියන එක සඳහන් වෙන සම්ප්‍රදාන කුල නිමාව තියෙනවා මේකේ තියෙන්නේ මේ මේ ਸਰවචනාංශ විසින් කරන අවසාන ප්‍රකාශය ඒ විස්තරය කරන්න ඉස්සර වෙලා ඒ පොට්ටපාද සූත්‍රය දිගහැරෙනවා ඒක දීඝ දීඝනිකාය සඳහන් වෙච්ච දීර්ඝ සූත්‍රයක් කාර්ණුකාන රාශියක් සංග්‍රහ වෙච්ච එක ගුණයකට අමනපු මල් මාලයක් වගේ සූත්‍රයක්. මේ සූත්‍රය අවසානයේදී ਸਰවඥාන්සේ සඳහන් කරනවා මේ අපි මෙතෙක් කරා මේ කතා කරපු සූත්‍රය ලෝක සාමාන්‍යයක් ඒක නෑ ලෝකයේ සාමාන්‍ය දෙයක් එහෙම නැත්නම් සම්මතියක්. කට්ටිය එකතු වෙලා මෙහෙමයි මෙහෙමයි කියලා සම්මත කරන ලද්දක් ලෝක නිරුත්තියෝ කෙනෙකුට කෙනෙක් තමන් අත්දකින්න දෙයක් අදහන දෙයක් විඳපු දෙයක් සාකච්ඡා කරනකොට පෙන්වන රූපකූප මාර්ගයෙන් තමයි මේ කතා කරේ. ඒක නිරුත්ති මාර්ගයෙන් තමයි කතා කරන්න පුළුවන්. මට දැනෙන දේ තව කෙනෙකුට දන්නඳ වෙන ක්‍රමයක් ලෝකේ නැහැ. ඒ සංඥාව හරහා නිරුක්ති හරහා තමයි කරන්නේ. ලෝකවෝහාරා මේක තමයි ව්‍යවහාර ක්‍රමය. ලෝකයේ සත්තු අතරක් තියෙනවා ව්‍යවහාර ක්‍රම. ඊට අමතරව මිනිස්සු අතර ඊනාව සහ භාෂාව තියෙනවා. ඉතින් මේ ව්‍යවහාර ක්‍රම අනුව තමයි අපි එක එකනාගේ හැඟුම් එක එකනාගේ දැනුම් ඒකිනෙක හුවමාරු කරගන්නේ. එහෙම නැත්නම් ලෝක පඤ්ඤාත්තියෝ කට්ටියකට වෙලා සඳහන් කරගන්නවා. මෙන්න මේ වචනෙන් අදහස් වෙන්නේ මේකයි. නැත්නම් මේ ව්‍යාකරණය මෙහෙමයි. එහෙම නැත්නම් pāli භාෂාව ගත්තොත් මේක මොග්ගල්ලාන ව්‍යාකරණේ මේක කච්ඡායන ව්‍යාකරණේ කියලා කට්ටිය තුළ ප්‍රත්‍යක්ෂය ඇති කරගන්න. ඊට පස්සේ මේ ප්‍රඥප්තිය පිටලා කටයුතු කරනකොට අදහසුව මාරුවේදී සංනිවේදනය කියලා කියන්නේ පටලවිලිනු අඩුයි. එහෙම නැත්නම් අදහසුව මාරු වෙනවට අමතරව මේ සංඥාව නිසා සංනිවේදනය නිසා ඇතිවෙච්ච ප්‍රශ්න රාශියක් ලෝකේ තියෙනවා. ඒක කොහොමඩක්වත් ගලවන්න බෑ. ඒක නිකන් බේත් බීලා බේතෙන් හටගත්ත රෙලක් වගේ. සාමාන්‍ය බේත් දුන්නේ විස බීජයක් නැති කරන්නයි. නමුත් බෙහෙත වැඩි වුණාට පස්සේ දිගට ගන්නකොට බෙහෙතින් හැදෙන ලෙඩ භේසජ්‍ය සමුර්ථිත රෝග කාද්දාක සනිම කරන්න බෑ. ඒ වගේ තමයි අද ලෝකේ තියෙන මිනිස්යාට තියෙන තිරසනුට නැති සනීප කරන්න බැරි ලෙඩ රාශියක් තියෙනවා. ඒ රාශියට හේතුව sannivedanayi. කතා කරනකොට යන්නේ කොයිද කියලා වොත් මල්ලේ පොල් කියන කතාව. ඉතින් ඒක නතර කරන්න බෑ මොකද ඒක අර ඉතා වටිනා උපකරණයක්, ඉතා වටිනා හැකියාවක් වැරදියට පාවිච්චි කරලා තියෙන ඇබ්බැහියලා. ඉතින් දිගටම අපි මේ ඇබ්බැහි යන තාක්කල් තිරසනුන් අපේ දිහාට hina වෙනවා. මොකද මිනිස්සුන්ට කතා කරන්න පුළුවන් නිසා මිනිස්සු සියල්ල අවුල් කරගෙන කතා කරනවා. තිරසනුන් අතර කතා නැහැ. ඒ නිසා හැඟුම්, සියුම් සියුම් හැඟුම් මාරු කර ගන්න බෑ. නිවන් දකින්නත් බෑ. කෙලස් කපන්නත් බෑ. හැබැයි අපිට විතර දැවෙන තැවෙන ප්‍රශ්න නැහැ. දෙවිලි මේ මේ sannivedana ප්‍රශ්න නැහැ. හටගත්තා වූ ප්‍රශ්න නැහැ. අපි එක එකනාත් එක තියෙන. ඉතින් මේ ටික නිසා සරුවචන්හන්සේ ඒ තිරසරුන්ට වැඩි වෙලා අපට තියෙන මේ sannivedana ක්‍රමය වාසියට පාවිච්චි කරන්නත් අවාසියට පාවිච්චි කරන මිනිසුන්ගේ චෝදනා වලින් වෙන් වෙලා තථාගත කියන නම අරසා කරන්නත් උන්වහන්සේ මේ තෙක්කල් මේ සූත්‍රයේ සාකච්ඡා වෙච්ච ටික නිගමන ගාතාවකින් කියනවා ඉමේ කොචිත්ත ලෝක සාමාන්‍යා, ලෝක නිරුත්ත්‍යා, ලෝක වෝහාරා, ලෝක පඤ්ඤාති. මේ මම මෙතෙක් කියලා කතා කරපම් මිනිස්සු සාමාන්‍ය දන්න දේ මිනිස්සු විසින් සම්මත කරගන්න දේ ව්‍යවහාර භාෂාව මත පමණයි ඒක නිරුත්ති මාර්ගයෙන් උපමා රූපක මාර්ගය විතර කතා කරන්න පුළුවන් ඉන්නේ. යේහි තථාගතෝ වෝහරති අපරාමසති බුදුරජාණන්සේක පාවිච්චි කරන ව්‍යවහාර කරනවත් ඒක දැඩිශේ ගන්න මේමයි සත්‍ය අන්‍ය දේ බොරුයි කියලා පටලවා ගන්නෑ. මේ sannivedana වතෙන් පමණයි පාවිච්චි කරන්න කියලා. ඉතින් ඒක දැඩි මතධාරීන් ගාව මූලධර්මවාදීන් ගාව ආගම්නිකායවාදීන් ගාව නැහැ. ඒගොල්ලෝ කියන මේ අපි දන්න එක විතරමයි සත්‍යය. ඉන් පිට ඉන්න කට්ටිය අසත්‍යයි. ඒයි මරන්න ඕනේ, විනාශ කරන්න ඕනේ. ඒගොල්ලෝ අපේ සතුරු කියලා. ඉතින් මේක ඇත්තටම මිනිස්යාගේ ගතිය නෙවෙයි. sannivedanayේදී ඇති වෙච්ච අතුරු ප්‍රශ්නයක්. ඉතින් ඒක අද බෞද්ධ නිකායන් අතර බෞද්ධ සානිකුත් ආගම් අතර ඒ ආගම් අතර නිකාය අතර තියෙන සම්ඩුව සම්පූර්ණ අමතර වාසී ලබන්නේ දේශපාලනඥයෝ නිකාය ඇති කළ නිකාය අතර ගැටමක් කරපුවාම මිනිස්සු නිකම්ම දැපෙන දැමිලා හිටිනා ඒකට ආණ්ඩු කරන්න ලේසි මිනිස්සුන්ට ආණ්ඩු කරන්න ලේසි ඒක නිසා මේ ගැටුම මිනිස්යාන තියෙන සුවිශේෂී ගුණයක් වැරදිට පාවිච්චි කිරීමෙන් ඒක නොමග යැවීමෙන් පාලකයන් විසින් කරන ලද තද්දක් කියලා අපිට පිටින් කියත හැකියි. මේකමයි විඥානය කරන්නේ. අපේ විඥානය කරන්නේ ඒකයි හැම වෙලාවෙම දෙක දෙකට බෙදනවා. බෙහෙද කරනවා. ඇතුළත පිටත හරි වැරදි හොඳ නරක බෙහෙද කරලා ඒ දෙක අතර ගැටුම හරහා විඥානය පෝෂණය ලබනවා. විඥානය ආහාර ලබනවා. ඉතින් ඒ නිසා අපි අතර යම් වෙලාවක හිතේ දෙකට ගතියක් හිතේ සැක ගතියක් ඒක දෝ මේක දෝ කියන සැකයක් තියෙන හැම වෙලාවෙම විඥානයේ සුවසේ පෝෂණය ලබනවා සුවසේ ස්ථාවරත්වය ලබනවා ඉතින් ඒ නිසා අපිට ඒක නැති වෙන්නම් හිතේ ඒක සමාහිත ගතියක් ඒකෝදි භාවයක් ඒකාග්‍ර ගතියක් තියෙන. ඒතර මුළු හිතම එක පිටුවට පිටු වෙනවා. එතකොට විඥාණයට පෝෂණය ලබන්න අමාරුයි. හැබැයි හිත එක කරපමණින් විඥානයේ අස්ථාවර කරන්න අමාරුයි. හිත එකක කරගෙන ඒ සඳහා කළ යුතු භාවනා ක්‍රමකට විපස්සනාව කියනවා. අන්න එහෙම කෙරුවොත් ඒක නාඩ මේ විඥානයේ විසින් කරන මේ ජාත්‍යන්තර අන්තර්ජාතික කූට ආන්දෝලන කරන වැඩේ අපේ විඥානය කරන හැටි දැනගන්න පුළුවන්. නමුත් ඒක ලේසි නෑ. මොකද ඒ විඥානයේ අයිතිකාරයාමයි මේ විඥානයේ තියෙන වැරදි දකින්න හදන්නේ. ඒක හොරාගයමයි පේනහන වගේ වැඩක්. අන්න එවැනි කැපිල්ලක් තමයි සරුවචනාංශයේ මේ හුණියම් කපනා වගේ මේ පොට්ටපාද සූත්‍රය කපන්නේ. ඒ නිසා දැනට එවැනි ප්‍රශ්න වලට අහු වෙලා පීඩා විඳින කෙනෙකුට නම් සරුවචනාංශේ කවුලත් බේරලා කැඳත් බොණ්ඩ ක්‍රමයක් හදලා දීලා තියෙන හැටි හොඳ දැලි පිහක් කාලා අරගෙන මයිල විතරක් කැපෙන්න හැම නොකැපෙන්න කපන හැටි ඉතාමත් ලස්සනට විස්තර කරනවා. ඉතින් ඒක අදාළ නෑ තේරෙන්නේ නෑ ඒ තමන් ඉන්න ප්‍රශ්නේ පිළිබඳව තාම හිතපු නැති අයට. වෙන විදිහට කියනවා තාම රූප බලලා මදි වෙලා සද්ද අහලා මදි වෙලා ගඳ රස જાති පහස જાති තාම ලබා ගන්න බැරි ඒ දරිද්‍රතාවයේ පෙන්න කෙනෙකුට මේක අදාළ වෙන්නේ. මෙයාට යාට තේරෙන තියෙන්නේ ඕව කරන්න ගියොත් අපිට තව දුරටත් විවිධ හැඩතල රූප බලන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ගඳ සද්ද ගන්ධ රස පහස ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා ওই වගේ කෙස් පැන තරක අපිට ඕනේ අපිට ඕනේ පාන්. අපිට ඕනේ සල්ලි කියන જાතිකුත් තියෙනවා. ඒ අත්තන මේක අදාළ වෙන්නේත් නැහැ. ඒ බෝඩ ජනතාව හසුරුවන සල්ලි තියෙන ඔක්කොම රූප සද්දබඳ තියෙන මේ මිනිසුන්ට ව්‍යාපාර කරලා ප්‍රවෘත්ති හදන කපටයන්ට මේක අහු වෙන්නේ නැහැ. අල්ලන්න කොම කරන කමකුත් නැහැ. ඇල්ලුවොත් ඒගොල්ලන්ගේ බිස්නස් වැටෙනවා. ඒ නිසා මේ මැද ඉන්නවා පන්තියක් එහෙම තද දරිද්‍රතාවයට අහු වෙලත් නැහැ. තද විදියට anu නොමගාරින්නෙත් නැති තමන්ගේ ආධ්‍යාත්මය ගැන හිතන්න කැමති මේක මේ පැටලම ලියා ගන්න පුළුවන් කියන විශ්වාසයක් තියෙන කෙනෙකුට නම් මේක අදාළ වෙනවා. ඉතින් ඒක නිසා අපි මෙවැනි සූත්‍රයක් ඉදිරියට තියාගත්තාම ඒකෙන් අදහස් කරන්න බෑ එදා මෙදා තුර කවදාකවත් ඔක්කොටම මේක දිරවනවා කියන්නේ. ඔක්කොටම මේක ගැලපෙනවා කියන්නේ. නමුත් ගැලපෙන සුළු පිරිසක් ඉන්නවා. එදත් හිටියා අදත් හිටියා. ඒ පිරිසටත් මේ මුළු සූත්‍රයේම එක විදියට රස නැහැ. මේක යම් යම් මාතෘකා තේරෙනවා. යම් යම් කොටස් මේක නම් මට අදාළයි කියලා තේරෙනවා. අන්න එවැනි සීලයට සමාධියට ප්‍රඥාවට කියන තුන් කට්ටායමටම ගැළපෙන සූත්‍රයක් මේක. ඒ නිසා මේකේ කාරණා අපි විස්තර කරන්න අද වෙනකොට ධර්ම දේශනා 30ක් ගෙවක් කළා තියෙනවා. අද අපි ඉන්නේ ජූලයි මාසේ 31 වෙනිදා. මේ වෙනකොට 30ක් ඉවර කරලා 31 වෙනි ධර්ම දේශනාව විශේෂයක් වශයෙන් කියන්න තියෙන්නේ 31 වෙනි ධර්ම දේශනාවේ මේ පොට්ටපාද සූත්‍රයේ නිමාවක් දකින්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අපි මේ ධර්ම දේශනාවේ ඉලා පොට්ටපාද සූත්‍රයේ සම්පින්ඩනයක් තියෙන කරුණු සාරාංශ කර ගැනීමක් බිඳු කර ගැනීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් හැම ඊට ඉස්සෙල්ලා පවත්තන ධර්ම දේශනාවකදීම මුලදී පොට්ටපාය සූත්‍රය පිළිබඳව පසුබිම නිදානේ හඳුන්වා දීමක් කරා. ඉතින් ඒක අදත් ඒ විදිහට කරනවා නම් එදා සරුවචනාංශේ වැඩ ඉන්න කාලේ සවැත්නුවර වැඩ ඉන්න කාලේ කියන්නේ පස්චිම බුද්ධ ශාසනයේ සරුවචනාංශයේ උදේවරුේ ශිවර ඇඳගෙන පාත්‍රය අරගෙන පින්ඩ පාත්‍රය සඳහා පිටත් වෙනකොට තේරෙනවා පින්ඩ පාත්‍ර සඳහා කල්බෙල වැඩි කියලා. ඒතර සරුවචනාංශයේ යන පාරේ පිටපත් පාරේ මග තියෙන පොට්ටපාද පරිබ්‍රාජිකයාගේ ආරාමයට කොට වෙනවා. එතකොට ඒකෙන් අදහස් කරන්නේ සරුවචනජ බොහොම සුහද සහෝදර සම්බන්ධකමක් තිබිලා තියෙනවා. නැත්තම් එහෙම ආරාධනාවකින් තොරව වෙන තැනකට යන්නේ නැහෙනේ. ඉතින් මේ ਸਰවචනාංශයෙන් වඩිනකොට ඒ පිළිස සාමාන්‍ය කතා බතා කර කර අල්ලාප සල්ලාපේ යෙදෙන්නේ මේ පොට්ටපාද පරිබ්‍රාජකයා ਸਰවචනාංශයේ පැමිණීම කොච්චර සාදර වුණාද කියනවනම් කොච්චර වටිනා උපස්ථානයක් විදිහට සැලකුවාද කියනවනම් ඒ පිළිසර කියනවා තමන්ගේ ගෝල බාලේ ඉන්න ਸਰවචන් වහන්සේ වඩිනවා උන්වහන්සේ සද්ද කරනවට කැමති නෑ නිස්සද්ද වෙයලා උන්වහන්සේ පැමිණීම මංගල කාරණාවක් අපේ වගේ ස්ථානයකට කියලා පිස්ස නිහඬ කරනවා ඊට පස්සේ ਸਰවචනාචේ වඩා හිඳවන වඩා හිඳවට පස්සේ අල්ලාප සල්ලාප ටිකක් කතා කරලා මොකද්ද ඔයගොල්ලෝ මං එනකොට කතා කිරුවේ ආදි වශයෙන් ਸਰවචන ප්‍රශ්න අහලා අන්න ඒ වෙලාවේදී පොට්ටපාද පරිත්‍රාජකයාගේ තියෙන උපාය ඥානෙ නිසා යා කියනවා ස්වාමීන් වහන්සේ අපි එනකොට කතා කරපු එක නම් කතා කරලා හිටපු දේවල් නම් ඔබ වහන්සේට අහලා නුහුරු දේවල් නෙවෙයි ඔය දන්න දෙයක්. නමුත් ඔබ වහන්සේ වගේ කෙනෙක් අපි වගේ තැනට ආපුවම අහන්න කාරණාවක් මගේ හිතේ තියෙනවා කියලා පොට්ටපාද පරිබ්‍රාජික වෙන කාටවත් අවස්ථාව දෙන්නෙත් නැහැ. එයා බුදුජානසික අවධානය යොමු කරනවා අර විශේෂයෙන් දැනගත යුතු කාරණාවට. අඛින කුතුහල ශාලාවේදී අපි පෙර කාලයක කතාවක් හම්බ වෙලා සාකච්ඡා කරනකොට මාත්‍රකාවක් මතු වුණා. සාකච්ඡාව සඳහා ඊට කවුරුත් එකඟ වුණා. ඒකට කියන්නේ අபிසඤ්ඤා නිරෝධය කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපි දන්නවා ඒක ටිකක් සාමාන්‍ය එදිනදා වචනයක් නෙවෙයි. අபிසඤ්ඤා නිරෝධය ඉතින් අපි බෞද්ධයෝ වශයෙන් පොතපත කියව නැත්නම් පොත්පත නැත්නම් ටිකක් දන්නවා සංඥා නිරෝධය සංඥා වේදිත නිරෝධය නිරෝධ සමාපත්තිය කියන පද. ඒ කියන්නේ සංඥාවගේ නිරුද්ධ වීම කියන එකයි මේකෙන් අදහස් කරන්නේ. අபிසඤ්ඤා නිරුද්ධ වීම කියලා කියන්නේ අபிසඤ්ඤා නිරෝධය කියලා කියන්නේ ඒ සංඥාගේ අති නිරෝධයක්. අපිට සාමාන්‍ය හිතා ගන්න බැරි ආධ්‍යාත්මයක් කරා පමනක් ගත හැකි ප්‍රතිපදාවකින් පමණක් ගත හැකි සාමාන්‍ය විසංජ වීමක්වත් සැරබීම බීලා සී නැති කර ගැනීමක්වත් ඉන්ජෙක්ෂන් එකක් ගහලා සී නැති කිරීමක්වත් නෙවෙයි ඊට වඩා දැක දැක දැන දැන මේ සංඥාව නිරුද්ධ කිරීමක් එහෙම කොහොමද කරන්නේ එහෙම කොහොමද වෙන්නේ කියන එකයි එදා ඒ සාකච්ඡාවේදී කුතුහල ශාලාවේදී කුතුහලයට භාජන වෙලා තියෙන සාකච්ඡාවට භාජන ඉතින් ඒ වෙලාවේදී වෙච්ච සාකච්ඡාවල අවසානයේදී නිගමන හතරක් අදහස් හතරක් ප්‍රසිද්ධ වෙලා තිනවා. ඒ හතර මේ පොට්ටපාද බුදුහාමරට ඉදිරිපත් කරනවා. ස්වාමීන් වහන්සේ සමහරු කියනවා මේ සංඥාව ඇතිවීම නැතිවීම අහේතුයෙන් සිද්ධ වෙන්නේ කාටවත් පාලනයක් නැහැ. ඔහි එනවා, ඔහි යනවා. ආපු වෙලාවට සංඤ්ඤ වෙනවා, නැති වෙලාවට අසංඤ්ඤ වෙනවා. ඉතින් ඒකයි ලෝකේ නිසා ලෝක ජනතාවට සංඥාව පිළිබඳ අධිකාරී ශක්තියක් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම අසංයී දෙයක් නේ පාලනේතර දෙයක්. අහම්බෙන් වෙන එකක් කියලා. තව කෙනෙක් කියලා තියෙනවා එහෙම නෙවෙයි සංඥා කියන්නේ ආත්මය ආත් සංඥාව තියෙනකොට ආත්මේ වැටෙනවා සංඥා නැතිකොට ආත්මේ නැහැ. ඒ නිසා සංඥාවයි ආත්මය දෙක එකයි. ඒකට තව කෙනෙක් කියලා තියෙනවා නෑ නෑ මට තේරෙනවා මේ සංඥාව ධානා මාර්ගඵල වඩන ශ්‍රවණ බ්‍රාහ්මණයන් විසින් අපේ හිතට දානවා. දාපම සංජී වෙනවා. ඒ ශ්‍රවණ බ්‍රාහ්මණයන් අපේ සංඥාව ගන්නවා. උපේටි අපේටි. එතකොට අපි විසංඥ වෙනවා. නැත්නම් සංඥාව නැති වෙනවා. තව කෙනෙක් කියනෝ නෑ නෑ මන දෙන්න විදියට නම් එහෙම නෙවෙයි. ඒ වගේ අභිඥා බලතල සහිත දෙවිය බ්‍රහ්මියෝ මේ වැඩේ කරනවා. සමහර දෙවිගොල්ල අපේ හිතට සංඥාව දානවා. එතකොට අපි සංජී වෙනවා. ඒක ලපෙන් ගන්නවා. එතකොට විසංඥ වෙනවා. නැත්නම් සර්බලධාරී දෙවියන් ආන්සේ. එහෙම නැත්නම් මෞංකාර බ්‍රහ්ම පදාර්ථය අපිට සංඥා දෙන්නේත් ගන්නෙත් වෙයි. එතකොට සංජී වෙන්නේත් නොවෙන්නේත් වෙයි කියලා බුදුජානනාංශයට මේ පින්නපාත යනාල්ලපනල්ලේ ප්‍රශ්නක් ඉදිරිපත් කරනවා. එතකොට බුදුජානනාංශේ මේ අහේතු අප්‍රත්‍යයෙන් වෙනවා කියන එක මුලින්ම අයින් කරනවා. ඒක ලෝකේ නාස්තික වාදයක්. අහේතු අප්‍රත්‍යයෙන් වෙනවයි කියනවා කිසි කෙනෙක් සදාචාරයක් රකින්න කන්නේ කර්මයක් අදහන එකක් නැහැ. හේතුඵල ධර්මයක් අදහන එකක් නෑ. ඒ නිසා මම ඒක මුලින්ම අයින් කරනවා කියලා <clears throat> අනික් තුන පිළිබඳවත් බුදුජානස කියනවා මට තේරෙන විදිහට අනිත් තුන මම බැහැර කරන්නේ තර්කේ. අරකනම් මේ ආචාර ධර්ම පැත්තෙන් මම අයින් කරනවා. ඒක තර්කෙන් අයින් කරනවා. මම කියනවා සමර බ්‍රාහ්මණ ඔලුවට දානවත් නෙවෙයි. දිව්‍ය ප්‍රඥ ගොල්ල ඔලුවට දානවත් නෙවෙයි. ආත්මිකුත් නෙවෙයි සීල සමාධි ප්‍රඥා ක්‍රමයට සංඥා දුරු කරන්න පුළුවන්. ප්‍රතිපදාවෙන් මේක දුරු කරන්න පුළුවන්. ඒ නිසා ඒක දෙයියු බ්‍රහ්මයේ අපිට කරලා දෙන්නේ දෙයක්වත් නෙවෙයි. ආත්මය තිබුණා කියලා බාර අරගෙන කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. එනිසා සීල සමාධි ප්‍රඥා ක්‍රමයට සීලාදී ස්කන්ධ මේ තුනේ මේක ඇති කරන්න පුළුවන්. එතකොට ඒ සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් කෙනෙකුට අபிසඤ්ඤා නිරෝධේ ස්පර්ශ කරන්න පුළුවන්. කියලා බුදුජානනාංශය හරි ලස්සනට සූත්‍රයේ සාරය වශයෙන් යම් කිසි කෙනෙක් මෙතෙක් නැති සීලයක් අරස කරනවා නම් ඒක නා කාය වචන දෙකේ යම් සීතල ගතියක් ඇති කර ගන්නවා ඊට පස්සේ සමාධි භාවනාවට යනවා නම් හිතේ යම් කිසි සීතල ගතියක් ඇති කර ගන්නවා ඒ ප්‍රඥා භාවනාවට ගියාට පස්සේ මේ ඇතිවෙච්ච සීලයේ මේ ඇතිවෙච්ච සමාධිය නැත්නම් කාය වචන හිත කියන මේ තුනේම ඇති නැති ගතිය හික්මීමක් ඇති නැති ගතිය මතින් තණ්හාවක් මාන්නයක් දික්තියක් ඇති නොවෙන්න කෙලෙස් ඇති නොවෙන්න එවන තමයි ශීලාදී ගතිගුණ නිසා කෙලෙස් ඇති වෙන්න පුළුවන් එහෙම නොවෙන්න සමාධියක් ඇති වීම නිසා කෙලෙස් ඇති වෙන්න පුළුවන් එහෙම නොවෙන්න වංචනික ධර්ම ෂට ධර්ම මායාවී ධර්ම අනුසේ ධර්ම ආශව ධර්ම පිළිබඳව අවදියෙන් යුක්තව සීල සමාධි ප්‍රඥා පුරන පුරනකොට යාට ඒ සංඥා ක්‍රමෙන් දුර වෙලා අන්තිම පුත්‍රජානනාංශේ මේ කිනල්ල පෙන්නනම වෙන වචනකින් අபிසඤ්ඤා නිරෝධය කියන වචනේ වෙනුවට සංඥග්ග කියන පදයක් පෙන්වනවා. සංඥාවේ යන්න පුළුවන් අන්තිම අග්‍රයට යනවා. හැබැයි ක්ලාන්ත වෙලා නෙවෙයි, බීලමත් වෙලා නෙවෙයි මධ්‍යසාර වලින්, ඉන්ජෙක්ෂන් ගහලා නෙවෙයි, කිචි කවාගෙන නෙවෙයි, රැවටිල්ලකින් නෙවෙයි, හීනෙන් නෙවෙයි, සංඥාවේ යන්න පුළුවන් අන්තිම ඊටාම සියුම් තැනට අතිසූක්ෂම තැනකට ගෙනල්ලා පෙන්නනවා. ඒක කියවනකොට තේරෙනවා බුදුරජාණන්සේ පැද්ද ලකුල් කරනවා වගේ බොහොම ලස්සනට ඒක තියුණු කරලා සංඥාව විසින්ම සංඥාවේ කෙලවරටපත් කරනවා. ඉතින් ඒක කියනකොට බුදුරජාණන්සේටම තේරෙනවා මේ ආගෙන ඉන්න පොට්ටපාදට මේක දිරව ගන්න අමාරුයි. ඒක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ආහන පොට්ටපාදම කවදාවත් මේ වගේ දෙයක් ජීවිතයේ අහලවත් තියනවා කියන්නේ. ඉතින් පොට්ටපාද කියන කවදාකවත් අහලවත් නැහැ. අහලා නැතිකම මැත්තේ තව දුර්ලභකමක් තියෙනවා. යාට ඒක හිතා ගන්න බෑ. මේක කළ හැක්කක් කළ යුත්තක් මගේ යුතුයකම මේකයි කියලා හිතා ගන්න බෑ. යාට ඒ වෙනුවට අර සැකගතිය කුතුහල ගතිය වැඩි වෙනවා. වැඩි වෙලා ණය මල් පූස මල්ලෙන් එළියට පයින්. එයා ඔක්කොම යනට අහන පස්සේ අහනවා ස්වාමීන් වහන්සේ ආත්මේ සහ සංඥාව එකක්ද? ආත්මේ සංඥාව දෙකක්ද කියලා. ඒ කියන්නේ අර ඉස්සලා ඉදිරිපත් කරපු මත හතරෙන් එකක්. පොට්ටපාදත් ගරු කරන බව පේනවා. ඉතින් බුදුරජාණන්සේ අර මෙච්චර විශාල ගැඹුරු ධර්මයක් දේශනා කරනවා. කරාට පොට්ටපාද ඉන්නේ වෙන කොහෙදෝ කල්පනාවක. නැත්නම් වෙන මතියක ඉතින් පොට්ටපාද අහන ප්‍රශ්නේදී දරුවචාන්සේ අවුල් කරගන්න නැතුව පොට්ටපාදට කියනවා පොට්ටපාද මේ ප්‍රශ්නට උත්තර දෙන්න ඉස්සර වෙලා සංඥාවයි ආත්මය එකයි කියන එකට උත්තර දෙන්න ඉස්සලා ඔබ සංඥා කියලා මොකද්ද අදහස් කරන්නේ කියලා. ඒතකොට පොට්ටපාද කියනවා සංඥා කියන්නේ මේ ඕලාරික කය ආහාර කැපිලි කරලා කන ආහාර කන මේ හතර මහා ධාතුන් ගහිච්ච කයටයි මම ආත්මය කියන්නේ. ඒතකොට බුදුන් කියනවා එහෙමනම් ආත්මය කියන්නේ ඕලාරික කය නම් සංඥා වෙනස් ආත්මය වෙනස්. කියලා මත්තට කල්පනා කරගන්න පොට්ටපාදල වචනයක් කියන පොට්ටපාද සංඥාවක් එහෙම ආත්ම වශයෙන් අල්ලන්නේ එක දිගට හිටින්නෙත් නෑ. උපදින සංඥාව මැරෙනකන් ඒ විදිහට හිටින්නෙත් නෑ. ඒක ඉපදිච්ච ගමන් වෙනස් දෙයක් වඩපත් වෙනවා. ඒ නිසා සංඥාවත් එක්ක ආත්මාදී නিত্য සුඛ සුබ මතිමතාන්තර කරනකා ගන්න බෑ. ඒකට ඒක ඒක පළවෙනි එක තේරෙන්නෙත් නෑ පොට්ටපාදට දෙන්න ඉංගිය තේරෙන්නෙත් නෑ. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ සමාවෙන්න මේ ආත්මය කියලා කියන්නේ ඕලාරික කබලින්කාර ආහාර ගන්න රූපාත්මේ නෙවෙයි අරූපී සබ්බංග පච්චංග සමන්නාගත අරූපී එකටයි මම ආත්මය කියන්නේ කියලා. එයා ආත්මය අර විදියට වෙනස් එකක් වාට වර්ණන කරන කොට සරුවචන්සේ සඳහන් කරනවා. ඒ අරූපී ආත්ම අරූපී දෙකට නම් ආත්මය කියන්නේ සංඥාව එකක් ආත්මය එකක් සංඥාව ඒ තරම්වත් හිටින්නේ නැහැ. ඒක එන එන පමණින්ම නැති ඒක මත මොනම තොරණක්වත් ගහන්න බෑ. මොනම කතාවලක්වත් ගොතන්න බෑ. ඒ සංඥාවේ තරම් ශීක්‍ර වෙනස් වෙනවා කියන්නේ. ඒතර පොට්ටපාද තවදුරටත් අර්ථය වෙනස් කරලා කියනවා නෑ නෑ ස්වාමීන් වහන්සේ මම ආත්මය කියලා කියන්නේ මේ රූපී ඕලාරික ආහාර කනබොන අතරමහා ධාතුන් හැච්ච එකටත් නෙවෙයි අරූපී සබ්බංග පච්චංග සමානාගත නෙවෙයි මේ රූපී අච්ච සබ්බංග පච්චංග සමානද අරූපී දෙයටම මාත්මය කියලා කියන්නේ ඒක පිළිබඳව මොකද කියන්නේ බුදුන්ස් කියනවා අරූපී දෙයක් ආත්මයේ කිසිම වර්ණගවත් සංඥාවත් එක්ක සම වෙන්නේ සංඥා වෙනස ආත්ම වෙනස් කියලා. දැන් ඒක දෙවෙනි ප්‍රශ්නාවලියනොත් පොට්ටපාද තැනකට යොමු වෙන්නේ තවත් පටලවිල්ල වැඩි වෙන බවයි පේන්න තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන්සින් අහනවා ස්වාමීන් වහන්සේ මට අහන්න අවසරයි මේ ලෝකය සදාකාලිකද එහෙම නැත්නම් සදාකාලික නැද්ද? එතකොට මේ ප්‍රශ්න දෙකේදී බුදුන් කියනවා මම මේ ප්‍රශ්න සාකච්ඡා කරන්නේ නැහැ. මොකද මේ ප්‍රශ්න ඒ කවදාකවත් අභ්‍යාගත ප්‍රශ්න. දැනකට යොමු කරවන්නේ. ඔහේ කතා කර කර ඉන්න වාදයේ සඳහන් වෙන වාද ප්‍රශ්න නිසා ඒ අනේකාන්තික ස්ථිර උත්තරයක් දීමෙන් අහුවෙන ප්‍රශ්න මෙවුවා. ඒ තමන් ශාස්ත්‍රතද අශාස්ත්‍රතද නිට්ටියද ලෝකේ අනිත්‍යද කියන එක අහන්නේ. එතකොට අහනවා යා එහෙමනම් ස්වාංශ මේ ලෝකේ අන්තයක් තියනවාද? නැත්නම් ලෝකේ අනන්තද කියලා. ඒතකොට බුදුන් කියනවා මෙවුවා අනේකාන්තිකයි අන්තයක් තියනවා කියලා උත්තර දෙන්නත් පුළුවන් නෑ කියලා උත්තර දෙන්නත් පුළුවන් ප්‍රශ්න අහන කෙනාගේ ප්‍රශ්නේ හැටියට තමයි ඒක තියෙන්නේ මම සාමාන්‍යයෙන් එවැනි ප්‍රශ්න සාකච්ඡාවට ගන්නෑ මොකද මට කෙනෙක් ඒත්තු ගන්නන්න බෑ මේ ප්‍රශ්න කවදාකවත් කෙලවර කරන්න බෑ ඉතින් ඊට පස්සේ ජීවිතය කියන්නේ ශරීරයේද ශරීරය කියන්නේ ජීවිතයේද ශරීරය වෙනස්ද ජීවිතය වෙනස්ද වෙන ශරීරයක් වෙන ජීවිතයක් තියෙන කියලා ඒ ඒ වකට තිබිච්ච ප්‍රසිද්ධ ප්‍රශ්න පොට්ටපාදානවා ඉතින් බුදුරජාණන්සේ හැම එකටම කියනවට නිට්ටය ඒකාන්ත උත්තර නැහැ. ඒගොල්ලෝ මේවා කොච්චර විසඳුවත් මිනිස්සෙක් සදාචාරයකට සීලයකට ලක් වෙන්නේ නැහැ. වාදේ සඳහා වෙන වාද ප්‍රශ්න ගන්නෑ. එතකොට තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවද? තථාගතයන් වහන්සේ මරණින් මත්තේ නැද්ද? ඉන්නේත් නැත්te නැති නැත්තේත් නැත්te නැත්නම් ඉන්නව ඉන්නව මේ ඉන්නේත් නැත්තේත් නැද්ද ඇද්ද? ආදි වශයෙන් තථාගතයන්ගේ පරාමරණය පිළිබඳව ප්‍රශ්න කරනවා. ඒ ਸਰවඥාන්සේ හැම ප්‍රශ්නයක්ම ප්‍රතික්ෂේප කරනවා. මේක නිකන් කට කහනවට අහන ප්‍රශ්න. කෙලවරක් කරගන්න බැරි ප්‍රශ්න. ඒකාංශික උත්තර දෙන්න බැරි පස්ස ප්‍රති ප්‍රතිෂ්ඨාවක් නැති අපටිහිරක ප්‍රශ්න. තථාගතයන්සේ වගේ විහිළු ප්‍රශ්න. කෙලවරක් කරන්න බැරි අඩියක් නැති මල්ලකට බඩු පුරවනවා වගේ. කරන්න උත්තර ගන්නෑ. ඒක අයින් කෙරුවට පස්සේ පොට්ටපාද අනෝබ වහන්සේ කියන්නේ මට ස්වාංශ තේරුම් ගන්න පුළුවන් වෙයිද කියලා. පොද හැම තැනකින්ම ਸਰුවචනංශෙ පෙන්වන්නට හදලා දේත් පොට්ටපාද හිතන දේත් හුරස් වෙනවා ආර්යාදුවට හිටින්නේ. ඊට පස්සේ ਸਰුවචනංශ කියන පොට්ටපාද උඹ වගේ කෙනෙකුට ඉති ගන්න බෑ. උඹට තේරෙන්නේ නෑ. උඹ ඉන්නේ මිත්‍යා දෘෂ්ටියක. උඹ විශාල පිරිසකට මිත්‍යා දෘෂ්ටි උගන්වමින් ඉන්නේ. නිසා උඹ වෙන්නේකොට මේ වගේ දෙයක් ඉගෙන ගන්න බෑ කියලා. ඉතින් මේ කතාව වෙනකොටම පින්ඩ පාතට වෙලා වැවිලා. ඉතින් සරුවචනාංශේ උනස්නේ නැගිටලා පින්නපාතේ වඩිනවා. ඊට පස්සේ ලස්සන ස්වභාවික ජවනිකාවක් සිද්ධ වෙනවා. ඒ පොට්ටපාද පරිප്രാජකයාගේ ස්ථානට සරුවචනාංශේ වැඩලා මේ කරපු සාකච්ඡාව පොට්ටපාදට තේරෙන්නෙත් නැහැ. අනික් පිරිස තේරෙන්නෙත් නැහැ. ඒ පිරිසට තේරුණේ සරුවචනාංශේ දිනුවා පොට්ටපාද පෙරදුමයි. එතකොට ගෝලියෝ ටික මෙයාට දොස් කියනවා. මේ පිටින් ආපු සාසුන් වහන්සේනමක් අපේ ගෙටම ඇවිල්ලිවලා උඹව පරද්දලා යද්දී උඹ හැම දෙයකම සාදු සාදු කියනවා. එහෙමද උඹේ ධර්මේ. උඹ උඹත් අපේ ගුරුන් ආශ්‍රිත කියන වගේ විශාල කතා රාශියකින් පොට්ටපාදර කොනහන. හරියට යවුලකින් අනින්නා වගේ, අඩයටියකින් ගහන්නා වගේ. ඉතින් පොට්ටපාද උත්තරයක් දෙනවා ඒකෙදි. ඉතින් මට කවුරු චෝදනා කරත් සර්වඥාන්සේ කියපු දේ වැරද්දක් මට පේන්නේ නැහැ. ඒකට එහෙ කියන්නේ නැතුව මට කරන්න දෙයක් නැහැ. මේ ඒක නිසායි මං එහෙ කිව්වේ. ඉතින් අරගොල්ල කියනවා එහෙනම් මොකද්ද උඹේ නායකත්වයක් අපිට ඇති වෙන්නේ? අපි උඹව අදහගෙන හිටියේ උඹ අපි යෝග වේලදී අරස කරයි කියලා. නමුත් බනෝට පරාජය පිළිගත්තයි කියලා ඒ ජවනිකාවත් ඉවරයි. දවස් දෙක තුනකට පස්සේ මේ පිරිසේ ඉන්නවා චිත්තහත් සාරිපුත්ත කියලා චිත්තහත් කියලා පරිබ්‍රාජක කයාට තේරෙනවා ਸਰවචනසේ වැඩි විශාල ගැඹුරක් දේශනා කරන්නයි. පොට්ටපාදර තේරුනේ නැහැ පොට්ටපාද තේරුනේ නැති බව දානවා. ගෝලයන්ට තේරුනෙත් නැහැ, තේරුණ නැති බව දන්නෙත් නැහැ. මොකද මේ මනසට තේරෙනවා මේ වෙලාවේදී මේක පොඩ්ඩක් තව හදාර ගන්න ඕනේ කියලා පොට්ටපාද ගාවට කියනවා. එදා කතාව මගදීනේ නතර කරේ. එදා සරුවච්චන් ආහන්සේනේ අපේ ස්ථානට වැඩියේ මොකද වෙන්නේ අපි දැන් ගියොත් සරුවච්චරච හම්බ වෙන්නේ කියලා. මේ පොට්ටපාදක තියෙන නායකත්වයේ පිළිබඳ දක්ෂකම තමයි ප්‍රතික්ෂේප කරන්නේ. චිත්තහත්ත් එක්ක යනවා සරුවච්චන්සලකට. ගිහිල්ලා ඉවර වෙලා දැන් විවේකීව සාකච්ඡාව පටන් අර ගන්නවා. විවේචිය පටන් අරගත්තට පස්සේ ඒ පරණ වෙච්ච කතාවේ කොන හගිසවට පස්සේ සර්වචන්තේ සඳහන් කරනවා මම මේ ලෝකෙට වැඩි මේ ඒකාංශික යමක් දේශනා කරන්නයි පටිහිරතාවයක් ප්‍රතිස්ථාවක් සහිත දෙයක් දේශනා කරන්නයි මම දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය. මට ඔය තථාගතයන් වහන්සේ මරණය පස්සේ ඉන්නවද නැද්ද ලෝකේ සාස්ත්‍ද අසස්ත්‍ද නාන්තද අනන්තද එහෙම නැත්නම් ජීවිතයක් මරණය පස්සේ තියෙන දාදි ප්‍රශ්න ඒවා අනේකාන්තික ප්‍රශ්න අපටිහිරක ප්‍රශ්න උත්තර කියලා චතුරාර්ය සත්‍ය දේශනා කරන්නයි මම මේ ලෝකෙට වැඩි කියලා ඒ ਸਰවචන් වහන්සේට කියන්න ඕනේ ටික. ඉසලා කතාවට ගියේ පොට්ටපාදී තුපත් කරපු ප්‍රශ්නේ. පොට්ටපාදගේ ධර්ම මාතෘකාවනේ චතුරාර්ය සත්‍යයට බුදුරජාණන්සේ ඉදිරිපත් කළා කියනවා මම මේ කියන දේ අර්ථ සංහිතා. අර්ථ ශාස්ත්‍රයක් තියෙනවා. මේ සාමාන්‍ය අර්ථ ශාස්ත්‍රය කියලා කියන්නේ ආර්ථික විද්‍යාව. මේක ඉගෙන ගත්තොත් ආර්ථිකයටත් හොඳයි. ඒ කියන්නේ භෞතික සම්පත් දියුණු වෙන්නත් චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනගැනීම හොඳයි. ධම්ම සංහිතා. ඊට වැඩිය පරලෝකෙට ආධ්‍යාත්මයට යථාබෝධයට පරමාර්ථ ධර්ම වලටත් හොඳයි. ඒ නිසා මේ චතුරාර්ය මන් දේශනා කරන්නේ අත්ථ සංහිතං ධම්ම සංහිතං ආදි බ්‍රහ්මචර්යයන්. මේක ඇහුවට පස්සේ මිනිස්සෙකුට ශික්ෂාවට පෙළඹෙන්න හිතෙනවා. ඒ වෙනතු අහලා මේ කණින් අහලා අර කණින් අහන එකක් නෙවෙයි. ඒක නිසා මේක බ්‍රහ්මචර්යයකට ප්‍රතිපදාවකට යෝගී ජීවිතයකට කුසල ඡන්දයකට පොළඹවන සුළු ගතියක් තියෙනවා. එහෙම නැත්නම් කියනවා මනුෂයා කීකරු කරනවා. මනුෂයා හික්මවනවා. මනුෂයා සීලාචාර කරනවා. මනුෂයා සදාචාර කරනවා. මනුෂයා සීතල කරනවා. ආන්නේ එවැනි දෙයක් මේ චතුරාර්ය සත්‍ය තියෙන නිසායි මම මේ ලෝකයා කරේ අනුකම්පාවෙන් ලෝකයා කරේ මෛත්‍රියෙන් මේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්න කියලා මේ චිත්තහත් සම්බන්ධ කරගෙන බුදුජානනාථට කියන්න ඕනේ ටික අර එදා ආදපු පිටියේ අවශ්‍ය භෝගේ ඇටපැල කරන්න වගේ ඇයි මේ චතුරාර්ය සත්‍යයක් සරුවචන් වහන්සේ දේශනා කරන්න කියලා ඒ ගත්ත පොට පහදාගෙන ඉදිරියට යමින් සරුවචන සඳහන් කරලා තියෙනවා අර පොට්ටපාද ඉදිරිපත් කරපු ඒක පසුගිය සාකච්ඡාවේදී පසුගිය ජවනිකා ඉදිරිපත් කරපු විදියට ආත්ම ප්‍රතිලාභ තුනක් හරහා සරුවචනාංශයේ මේ නිවනට යන හැටි පරමාර්ථ ධර්ම වලට යන හැටි විස්තර කරනවා. ඒ කියන්නේ ආත්ම ප්‍රතිලාභ තුනම මීට කලින් දවසේ පොට්ටපාද විසින් යෝජනා කරලා. ඒකට පොට්ටපාදට තේරෙනවනේ මොකද්ද කියන්නේ කියලා ඒක සරුවචනසෙත් අනුමත කරනවා. ඒකල කියනවා මේ ලෝකයාට ඕලාරික ආත්මයක් තියෙනවා. ඒක තමයි මේ කටබඩ පුරවන ආත්මේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් රූප බලන්නයි, ශබ්ද අහන්නයි, ගන්ධ රස පහස ලබන්නයි. එහෙම නැත්නම් මේ කැබලි කාර්ම කරන ආහාර කණ්ඩායි හතරමා ධාතුන්ගේ සැච්ච මේ ශාරීරියේ ආත්මය කියා ගන්නා වූ ඕලාරික ආත්මයක් තියෙනවා. අන්නේ ඒකත් පටිලාභයක්. ඒ විදිහට ලැබිච්ච මේ කාම භවය එහෙම නැත්නම් කාම ලෝකේ තමයි ශරීරයත් ප්‍රතිලාභයක් කාලකන්නිකමක් නෙවෙයි. මනුසාත්ම භාවයක් ලැබෙන්නේ ගොඩාක් පිං කරලා. ඒක අහම්බෙන් වෙච්ච දෙයක්වත් හේතු අප්‍රත්‍යයෙන් සිද්ධ වෙච්ච දෙයක්වත් නෙවෙයි. නමුත් ඒ ඕලාරික අත්පටිලාභය පටිලාභයක් විදිහටත් මිනිස්සයා සලකන්නේ. මිනිස්සුන්ට පේන තියෙන ඒ පටිලාභයේ අඩුපාඩු ටික විතරයි. තමන්ට හම්බෙලා තියෙන එක එක්ක උස වැඩි කියලා, කොට වැඩි කියලා, කළුයි කියලා, සුදුයි කියලා, ගෑනුකමක් කියලා, පිරිමිකමක් කියලා, රජකමක් නෙවෙයි කියලා, සිටුකමක් නෙවෙයි කියලා අර ලැබිච්ච ප්‍රතිලාභේ අඩුපාඩු බලන එක තමයි පෘථජනක වැඩි. කොයි වෙලාවෙත් දකින්නේ ප්‍රතිලාභයක් විදියට නෙවෙයි. මම මහා කාලකන්ණිය කියලා තමයි දකින්නේ. මට මට ඕන ඕන දේවල් ඕන ඕන වෙලාවට දැක්ක. ඉතින් මේ ආත්මය කියන ප්‍රතිලාභය කියන මේකේ ස්වභාවය ඒක තමයි ඌනොත් අතිත්තෝ කාමදාසෝ. මේක හැමදාම ඌන භාවයක් මේකේ තියෙන. මේකේ තියෙන අතෘප්තිකර තත්ත්වයක්. මේක හැමදාම පහඳින්න ඕනේ, හැමදාම උපයන්න ඕනේ, හැමදාම මේක සපේල ගන්න ඕනේ කම්පසක මොනම දෙයක්වත් කිසිම කෙනෙකුට අංග සම්පූර්ණ ලැබෙන්නේ නැහැ. නමුත් ඒ වුණාට අනික් තිසං ආත්මත් එක්ක බලනකොට යක්ෂ ආත්ම, പ്രേත ආත්ම, නිර්යාත්ම බලනත් එක්කොට මනුස්ස ආත්ම මෙය ප්‍රතිලාභයක්. බුදුසසුනගේ පළවෙනිම ඉගැන්වීම තමයි දුර්ලභෝ manussත්ත්ව බඩිලාභෝ. ඒක අමතක කරපු අමනියෝ තමයි රණ්ඩු කරන්නේ. ඒක අමතක කරපු අමනියෝ තමයි මූල ධර්මවාදී වෙන්නේ. ඒක අමතක කරන අමනියෝ තමයි තව මිනිසෙකුට මූණට කියලා ගහන්නේ. තව මිනිස්සෙ පහත් කළ සලකන්නේ. ඉතින් මේ ටිකම ඇති බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. manussාත්ම ප්‍රතිලාභේ දුර්ලභ බව දන්නවනම් අපි තව කෙනෙකුට උඹනදකින් කියන්නේ යන්නේ එහෙම නැත්නම් දුස්සීල වෙන්නේ නැති, එහෙම හොරෙක් වෙන්නේ නැති, එහෙම මොන අකුසල කර්මයක් කෙරුවත් manussකම තියනවා අපිට මේ manussකම දැක ගන්න බැන්නම් ඒක මගේ අමනුස්සකම මිස ඒ මාසකේ දෝෂයක්වත් බුදුහාමරගේ දෝෂයක්වත් නෙවෙයි. ඒ නිසා ඉස්ලාම් පෙන්වන මේ ඕලාරික අත්පටිලාභයත් පරිලාභයක් වා. අන්‍ය තීර්ථක වුණත් පැවිදි වුණත් නැති වුණත් ධර්මයකට යොමු වෙලා තියුණත් නැති වුණත් manussකම මේක බුදුජානක විතරක් නෙවෙයි කාල් මාක්ස් තුමත් කිව්වා. මිනිස්යා ස්වභාවයෙන් හොඳයි. මේ පන්ති සටන් නිසා මිනිස්යා කෙලසිලා තියෙනවා කියලා. බුදුජානනාංශයේ දේශනා කරා පබස්සර මිදම් බික්ක වේ චිත්තං ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිට මේ මනුස්ස ලෝකේ ඉන්න හැම මිනිස්සෙකම හිත ප්‍රභාස්වරයි. ඒ කිසිම කෙලෙසයක් ඇත්තේ නැහැ මේ පිට පොඩ්ඩක් තරවිලා තියෙනවා. පිට පොඩ්ඩක් කච්චල් බැඳිලා තියෙනවා. මලකඩ කාලා තියෙනවා. කහට බැඳිලා තියෙනවා. ඒක ඊටාම තුනී තට්ටුවක්. ඇතුළත දිදුලන ප්‍රභාසරයක් තියෙන නමුත් ඒ මිනිස්සයා ඒක දන්නේ නැහැ. ඒ ඒ අවබෝධ කරපති මිනිස්සු එකිනෙකා දන්නේ නැහැ. මම බුදුරජාණන්සේ කවදාකවත් එහෙම කාටවත් මනුස්සත්ව ලැබු කෙනෙකුට පුංචි කල සැලකුවේ නැති නිසා දුර්ලභව මනුස්සත්ව ප්‍රතිලාභෝ. ඉතින් බෞද්ධයෙක් වශයෙන් ගන්නකොට ඒ බව දැනගෙන බුදුන් අදහගෙන ධර්මය අදහන සංඝයා අදහන සීලික පීඨාරින්න කෙනාට මේ කරුණු හතර නිසාම ඒ අත්පටිලාභේ තේරුම් ගන්න පුළුවන්. මම සාමාන්‍ය ඕලාරික අත්පටිලාභේ හිටියට මම බුදුන් කෙරේ විශ්වාසය තියෙනවා. මුග දෙනෙකුට නැහැ. මට ධර්මයේ කෙරේ විශ්වාසය තියෙනවා. මුග දෙනෙකුට නැහැ. සංඝයා කෙරේ විශ්වාසය තියෙනවා. මට සීලයක් තියෙනවා. මේ සීර මම මම විශ්ින් ශ්‍රද්ධාවෙන් තියාගෙන දේවල් කියලා මම මේ ප්‍රතිලාභයට ගරු කරනවා. ලැබිච්ච මනුස්සකමට ගරු කරනවා මිස කාටවත් උඹනතකින් කියන්නේත් නැහැ Tamanට මම කාලකන්ණි කියන්නේත් නැහැ. ඒ නිසා ඕලාරි කත්තපටිලාභේ පිළිගත යුත්තක්. ඒක බුද්ධ ජනසිකේ ඉගැන්වීමේ වටිනා අවස්ථාවක්. මොකද බුදු වෙන්නත් මිනිසෙක් වෙන්න ඕනේ. නිවන් දකින්න මිනිසෙක් වෙන්න ඕනේ. ඒ මිනිසෙක් වෙච්ච බවම ඕලාරික බවම පිළිගන්නේ කියලා. නමුත් මේ ඕලාරික අත්පටිලාභය ඊ타මත්ම manussත්වයේ තියෙන පහත්ම తত্ত্বය එහෙම නැත්නම් හික්මීමක් කිසිම නැති කායේ හික්මීමක් නැති කාය දුස්චර්ත සහිත වචනේ හික්මීමක් නැති වචන දුස්චර්ත සහිත හිතේ හික්මීමක් නැති මනෝ දුස්චර්ත සහිත වුණත් ඒලා ඒකට ඕලාරික අත්පටලාභය කියලා. ඒ ඕලාරික අත්පටලාභයේ ඉන්න කෙනාට මේක අතෘප්ති කර දෙයක් බවත් ඌන දෙයක් බවත් කාමයට පහඳිනවා නිතරම හම්බ කරන කණ්ඩ ඕන දෙයක් බවත් වැටහුනොත් ඒ පිළිබඳව ලුණු මිරිස් කන මොලේට තේරුනොත් එයාට තේරෙයි ඒ ඕලාරික අත්පටිලාභයේ කාමගුණ සහ කාමසඤ්ඤාවෙන් බැඳිච්ච පටලවිච්ච මකුළු දලක පැටලිච්ච සමනලෙක් වගේ කොට එන්න බැරුව නටන. මීට සාපේක්ෂව තමන්ගේ මේ ශරීරය එහෙම මේ රූප ධර්මය කොටසක් අරගෙන ඒක භාවනාවට අරමුණක් කරගත්තොත් මේ කාම ලෝකේ ඕලාරික ලෝකේ පැත්තක තියේදී රූප ලෝකයට සමවදින්න පුළුවන්. නැත්නම් රූප ධානයකට සමවදින්න පුළුවන්. රූප කර්මස්ථානයකට මුණ දෙන්න පුළුවන්. එතකොට යාට තේරෙනවා කේල් ගෙඩියක පොත්ත ගලවලා මදේ විතරක් කනවා වගේ. රුංගා ප්‍රනීත දෙයක් මේක ඇතුලේ තියෙනවා. අන්නේ ප්‍රනීත දේ නිකන් හම්බ වෙන්නේ ශිල්පෙන් කරන්න. ප්‍රතිපදාවෙන් කරන්න. කරන්න කරන්න කරන්න කරන්න කාමච්ඡන්ද ආදී නීවරණ ටික ගැලවෙන්න ගැලවෙන්න ඒකට විතක්ක ਵਿਚාර බීජ සුඛ ආදී ධාන අංග චිත්තාංග ඇතුලේ තියෙනවා මතුවෙනවා එතකොට මතුනට පස්සේ තියෙනවා මේ ධර්ම තියෙන බවවත් අපි දන්නේ නැහැ මේ කෙනෙක් ආරණ්ඩු කරගෙන ඉනියව ගන්න ගනිමේ තෝතෝ වරපල කියාගෙන මේ කාමේ නටන දාක ඒ කාම ලෝකෙන් පොඩ්ඩකට අබිනිෂ්ක්‍මණය කරලා පැත්තකට ගිහිල්ලා ඒ අබිනිෂ්ක්‍රප ලෝකයේ තියෙන මේ මාර්ග භාවනාවක් රූප භාවනාවක් සමත භාවනාවක් කරලා ඒකට හිත යෙදුවොත් තේනවා අච්චර විශාල රණ්ඩුවක් සරුවලයක් අයින් කරලා මේ රූපයක් නැමැති කර්මස්ථානයේ හිතතාවකාලිකව හිත දැම්මොත් මේක මේ ඇතුලේ තියෙන ඕලාරිකත්ව භාවයේ ඇතුලේම සැඟවිලා තියෙන තමන්ගේම ಗುಣ ටිකක් නිර්ාමිෂ සුඛයක් කෙනෙකුට තේරෙනවා අන්නේ තේරුණාට පස්සේ යාට තේරෙනවා අපේ අම්මලා තාත්තලාවත් මේක අහලවත් නැහැ කරලවත් නැහැ අපි ඉස්කෝලේ යන කාලේ ගුරුවරයෙක්වත් අපිට මේවා පෙන්නලා දීලත් නැහැ. පෙන්නලා දුන්නා නම් ඒක පෙන්නලා දීලා තියෙන්නේ මූල ධර්ම වශයෙන් විතරයි. කළ හැක්කක් වශයෙන් පෙන්නලා නැහැ විශේෂයෙන්ම අපේ પરම්පරාවේ. ඒක නිසා මම මේකට ඉදිරිය බලන්න ඕනේ කියලා කියනවා. ඒක ඒකාන්තයෙන්ම හිතුවක්කාරය. මොකද අම්මලා තාත්තලා ගුරුවරු රජයේ දේශපාලන සේරම තල්ලු කරන්න හදන්නේ මේ. ඕලාරික අත්පටිලාභයටනේ. මේ මිනිස්සයා ගාල කඩාන ගියේකෙක් වෙනවා. රූපී අත්පටිලාභයට යන්න ගිහිල ප්‍රතිඵලයක් ලබන්නේ ඒකාන්තෙම රැඩිකල් වාදී මිනිසෙක් වෙන්න ඕන. ඒකාන්තෙම ගාල් කඩන්න යන කෙනෙක් වෙන්න ඕන. ඒකාන්තෙම අතගසාන යන එකෙක් වෙන්න ඕන. ඉතින් මේ වගේ තැනට එන්නේ ඔහම අතගසාන යන උන් ටිකනේ. ඒ නිසා මේ වගේ තැනකදී මේ බණ කියන්න පුළුවන් වුණාට මේක හතරමං හන්දියකදී කියන්න බෑ. හතරමං හන්දියේ කිව්වොත් වැඩියෙන් අහන්න ඇවිල්ලා එන්නේ ඕලාරි කත්තපටිලාභී තියෙනත්. ඒ අත්තට පේන තියෙන්නේ ඒගොල්ලන්ගේ ඌන භාවය, අතෘප්තිකර භාවය, කාමදාස භාවයට පුද්ගලිකව ගන්නවා. නෑ අත්ව අපි ඔක්කොටමත් අඩුපාඩු තියෙනවා. නමුත් අපිට තේරිලා තියෙනවා යම් තැනකදී මේ උත්පන්නා ඉඳලා හැමදාම කටබඩ පුරවන මේ කාම ලෝකේ ඉන්නවට වඩා తాවකාලිකව හෝ රූප භාවනා රූප කර්මස්ථානයක් වඩන්න ඕනේ සමතයක් වඩන්න ඕනේ කියලා හිතෙන හිතවිල්ල පවා භ්‍රමචාරියකයි. ඒකට භ්‍රමචාරිය කියලා කියනවා මොකද කාමයන්ගෙන් වෙන්වීමට ගන්න අදිෂ්ඨානයක්. ඉතින් ඒකට අබිනිෂ්ක්‍මණය කියලා කියනවා. සාමාන්‍ය අපේ භාෂාවෙන් ගී ගියත් හරිනවා කියලා කියනවා. අන්නේම අතහැරිය පමණින් ওই කියන මේ රූපී අත්පටිලාභය ලැබෙන්නේ. ඒකට ශිල්පයක් තියෙනවා. ප්‍රතිපදාවක් තියෙනවා. ඒක කරනකොට නීවර ධර්ම දුරවන් වීම ඒ වගේම ධානාංග ඒ චිත්තාංග වැඩිම දෙක සිද්ධ වෙනවා. එතකොට මේ පුද්ගලයාට මේ බහැල කටයුතු කරන එකට කරුණු දෙකක් වැටෙනවා. මම දැන් ප්‍රතිපදාවේ ඉන්නේ. මට දැන් කෙලෙස් අඩු වෙනවා. ගෝදානීය ධර්ම වැඩෙනවා. කෙලෙස් ධර්ම දුරු වෙනවා. මේ නිසා මට මෙතෙක් මා තුල නොතිබිච්ච සමාහිතකම ලෝකේ එකතු වෙච්ච ඒකෝදි භාවයක්, ඒකාග්‍ර භාවයක්, සමාධියක්, සමතයක් ඇතුළේ තියෙනවා. හැබැයි ඒක දී යති සීමාකාරී සාධකවලදී විතරයි සිද්ධ වෙන්නේ. එකෙන් එහෙම වෙච්ච ගම ආයෙ මේක කැඩෙනවා. උලන්වත් ඉන්න තැනක පහනක්පත් විකලොත් උඩටපත් වෙනවා. හරසුලන් තිබුණොත් පහනදී මේ දැල්ල හෙල්ලෙනවා. හෙල්ලෙන හිත අසමාහිත හිත. උඩට කෙලින්මපත් වෙන හිත සමාහිත හිත. පහන් දැල්ල මේ දෙකම තියෙනවා. පිටියකපත්තු කෙරුවොත් හෙල්ලෙනවා. ඒක ඉතින් ඒ පරිසරයේ දෝෂේ. පිටිය හුලං නැති වුණොත් කෙලින් හිටියෝ. පහනකපත්තු කළ චිවිනියක් දැම්මොත් ප්‍රයත්නයේ ප්‍රයෝගයෙන් කෙලින් පහන් දැල්ල කීකරු කරන්න පුළුවන්. ඉතින් මේ අපි ගී ගියත් ඇහැල්ලා ඇවිල්ලා උපාසක පිරිසකට වට වෙලා සිල් අරගෙන අපිත් එයත්ංගේ විවේකයට උදව් කරගෙන එයත් අපට දෙන විවේකයක් බාර ගන්න මේ පිරිසුදුකමක් රැකගෙන මේ උත්සාහ කරන්නේ හරියට ඊටපන්දමක් පත්තු කරලා චිමිනියක් තියාගත්තා වගේ ඒ පහන් දැල්ල පුළුවන් තරම් උඩු අතර දැල් වෙන්න අරින්නයි උඩු අතර දැල්ලෙන්නේ නැත්නම් උදාහරණයක් වශයෙන් ඊටපන්දම ගත්තොත් ඊටපන්දම නිකන් උණු වෙලා වැක්කෙනවා මිසක් ආ ඊටපන්දම දැවෙනව නෙවෙයි බොහෝ වෙලා දැවෙන්නේ නැහැ එතකොට ඒක පැත්තකටපත් වෙලා වැක්කෙනවා ඊටි කෙලින්පත් වෙනවනම් ගොඩක් වෙලාපත් වෙනවා දීර්ඝායුෂ වෙනවා. ඒ නිසා සමහරෙකුට මෙතෙන් ආපු අයට මේ කියන ප්‍රතිපදාවක් තේරෙනවා. කෙලස් ටික ටික අඩු වෙන බවක් තේරෙනවා. ඒක මේ පැත්තෙන් කියන්න නැතුව අනිත් පැත්තෙන් කියන්න පුළුවන් ආනාපානෙත් එක යාළු වෙනවා. සතිය ටික ටික වැඩි වෙනවා. පියවර කීපයක් සක්මනේජ් කරගන්න පුළුවන් වෙනවා. එදින්දා වැඩවලදී තමයි පුද්ගලිකව වැඩක් කරනකොට නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් වැඩ කරන්න පුරුදු වෙනවා. ඒ කරන හැම වෙලාවකම අර ඕලාරික අත්පටිලාභය වෙනුවට ඒකේ මදේ ඒකේ ගොබේ වශයෙන් තියෙන රූපී අත්පටිලාභය ලැබෙනවා යම් වෙලාවක ඒ රූපී අත්පටිලාභය ලැබුණොත් එයාට තේරෙනවා අම්මගෙන් බීපු කිරි වලටත් වඩා නිර්ාමිෂ සුඛයක් මේකේ තියෙනවා කොච්චර නිර්ාමිෂද කියනවනම් ඒකට කියන්නේ විවේකජං පීති සුඛං කියලා විවේකයෙන් හටාරන් තියෙන රූප නොබැලීමෙන් හටාරන් තියෙන සද්ද නැහැීමෙන් හටාරන් තියෙන ගන්ධ රස පහසෙන් තොර වීමෙන් හටාරන් තියෙන ඉතින් අපි මේ භාවනා ජීවිතයේදී බලන්නේ රූපයන් නොපෙනෙන කැලයකට රිංගන එක. ගහක් යටට යන්නේ. ශුන්‍යකාරයකට යන්නේ. ශබ්ද නාහන නිශ්ශබ්ද තැනකට යන්නේ. පුළුවන් තරම්. තිබුණත් අල්ලාහ් සල්ලාප කතා නැහැ, ආමන්ත්‍රණ නැහැ, ආරාධනා නැහැ. ඒ වගේම ගන්ධ රස පහස පුළුවන් තරම් අඩු කරලා කවුරු හරි තම්බලා දෙන බතක් කාලා කවුරු හරි දෙන පැදුරක බුදියාගෙන තියෙන දේ විඳගෙන ඉන්න කතියක් මිසක්කා අපි මේ කුමාර සැප කුමර සැප හොයනවා නෙවෙයි. එහෙම හිටියේ නැත්තම් මේ රූප අත්පත්ලාභයට යන්න බෑ. රූපත්පත්ලාභයට යනවා කියලා කියන්නේ ආනාපාන පොට්ටබ්බ රූපයට යනවා. පය තියෙනකොට පය පොළවේ වදිනකොට දැනන මේ පට වියාපෝ තේජෝ වායු රූප ධර්ම තේරුම් ගන්න. ටැප් එකක් කරලා අත හොදනකොට ඒකේ දියර ගතිය, අත අතේ පිරිමැදෙන ගතිය ආදී කම්පන චංචල ගතිය ආදී රූප ධර්ම වලට යනවා. ආන්නයකට ගියාට පස්සේ තේිනවා ඒක ඇතුලේ දුමාකාර විවේකජ පීචිසුඛයක් තියෙනවා. හැබැයි ඉතින් ලුණු මිරිස් කන මිනිහෙකුට විතරයි තේරෙන්නේ. අනිත් කෙනාට තියෙන්නේ අනේ මේ ගෙදර මෙච්චර සැප පහසුකම් තියේදී මේ දුක නැති කරන්න කියලා මල්ල කෙලියයි මේ කුරුසෙකට තියලා එන ගැහුවා වගේ මේ මොන වදයක්ද විඳින්නේ මේට වැඩි සැප නැද්ද ගෙදර කියලා හිතනවා ඒ අමනෙයින්ගේ හැටි. ඒ කල්පනා ශක්තිය නරක වෙච්ච යත්තන්ගේ හැටි. ඉතින් අපි එහෙම තැනක හැදිච්ච නිසා අපිටත් එළියේ ටිකක් තියෙනවා. ඒ සත්පුරුෂත් එක්ක ඉන්නවනම් සත්පුරුෂ ආශ්‍රයයක් තියෙනවා සද්ධර්ම ශ්‍රවණයක් තියෙනවා නම් මිනිස්සුයෙකුට මේ ඕලාට ගත්ත ප්‍රතිලාභය ඇතුළෙම ඕලාට ගත්ත ප්‍රතිලාභේ ප්‍රතික්ෂේපය තුලින් මේ රූපී අත්පටලාපයට යන්න පුළුවන් කියලා තේරුම් ගත්තට පස්සේ යාට තේරෙන පටන් අර ගන්නවා පොළොවේ විතරක් නෙවෙයි වාහන අහසෙත් යන්න පුළුවන් කියලා. මෙතෙකල් ගිය භූගත පොළොව මත පදනම් වෙච්ච වාහන වෙනුවට අහසෙන් යන වාහන යන්න පුළුවන් පොළොවේ යන වාහන වලට වැඩිය බරයි ඒක. නමුත් 아무තු ක්‍රමයකට ආසෙ යන. ආන්නේ වගේ රූපත්පටලාපෙට ගිය කෙනාට තේරෙනවා මේ කාමයට බැඳිච්ච මිනිස්සු පොළවට බැඳෙනවා. ඒකට බැඳෙන්නේ නැතුව රූපය අල්ලගත්ත කෙනාට කාමයෙන් ඉස්මතු වෙන්න පුළුවන් වෙන් වෙලා ජීවත් වෙන්න පුළුවන් රූපෙට බැඳෙනවා. ආහන් ඒක තේරුම් ගත්තට පස්සේ අරූපී ලෝකයකට නැත්නම් අරූප ධානය වලට ගියාට පස්සේ කාමෙතුත් නැහැ රූපෙනුත් නැතුව අරූපී ලෝකයකට යන්න පුළුවන් කියලා සරුවචාන්සේ පෙන්ලා අරූපී ලෝකයේ තියෙන අරූප ධාන හරහ රූප ධර්මයන්ගේ නැති භාවය රූප ධර්මයන්ගේ අභාවය උගුලාහල ගතිය අනන්තයි කියන එක තමයි ආකාසානංචතන කිසිනුක් ගහටම අවකාශය අරගන්න. අරගෙන අවකාශය අනන්තයි අවකාශය අනන්තයි අවකාශය අනන්තයි කියන රූප අන්තයි. අවකාශය අනන්තයි කියනකොට රූප ලෝකේ ඉක්මවල ලබන ආකාසානංචායතය ලබනවා. ඊට පස්සේ මේ අන්ත වූ රූපයත් අනන්ත වූ ආකාශයත් දෙකෙන් විඥානයේ තියෙන තාකල් අන්ත වූ රූපෙට බඳිනවා අනන්ත වූ ආකාශය ප්‍රතික්ෂේප කරනවා. ඒක තමයි විඥානයේ තියෙන කුහක ගතිය. ඒක තමයි විඥානයේ තියෙන පරට්ට ගතිය. නැහැදිච්ච ගතිය. නොහොබිනා ගතිය. අල්ලන්න පුළුවන් කුණු ටික අල්ලනවා අනන්ත වූ ආකාශය අතාරිනවා. ඒ නිසා අවකාශය ඇල්ලුවත් එක ඉන්න හිත දෙන්නේ නැහැ. කැමැත්තක් නැහැ. මොකද යමක් නැති වුණා කියන සැකය විඥානයේ විසින් නිතර මෝදු වෙනවා. ඒ නිසා ආකාශයටත් වඩා විඥානය අනන්තයි. මේ විඥානය තමයි මේ ඇති නැති ભેදේ හදන්නේ. විඥානය තමයි මේ අවකාශයේ තියෙද්දි රූප අල්ලන්නේ. නමුත් රූප කියන්නේ ලෝකයේ තියෙන දේවල් වලින් ඇති දේවල් වලින් බොහොම සොච්චමයි. ලෝකයේ තියෙන නාස්තිකකම, නැතිකම, හිස්කම අවකාශයයි. නමුත් ඒක ගැටුමක් නැහැ. ඒකට කියන අජට අවකාශ ගැටවදී නැති තැනක්. නමුත් ඒකට කැමති නැහැ. විඥානයේ තියෙන කිසිම කෙනෙක් කැමති නැහැ අවකාශයට. ඒගොල්ලන් ඕනේ තමන්ගේම ගෙදර, තමන්ගේම ඇදී, තමන්ගේම පුරුදු පරිදි කෝපපින වල, තමන්ගේම පුරුදු ආහාර කකා ඉන්න අර දන්න යකා හොඳයි නොදන්න යකාට වැඩිය කියලා ඒක ගත කරන එක එක්කෙනෙකුගේ දෝෂයක් නෙමෙයි. ඒක මේ අවකාශයටත් වඩා ගැඹුරු විඥානයේ විසින් ගැට ගන්න ගැට ගැහිල්ලක් ඒ නිසා අවකාශයට යන්නේ නැතුව විඥානය පිළිබඳ හිතන්නවත් බෑ. අවකාශයට ගියත් වංචනික ධර්ම කියන කෙනෙකුට කවදාකවත් ආකාසානං ඡායතනයේ විඥානං ඡායතනයේ ෂටයි සියුම් සූක්ෂමයි කියලා තේරෙන්නේ. ඒ වගේ මේකට සමාදින්නත් බෑ. ඊට පස්සේ යම් වෙලාවක විඥානයේ තියෙන මේ ඇති දෙයට අදින ප්‍රශ්න නැති, කෙලෙස් නැති, ආතතිය නැති, අසහනෙ නැති තැන නුරුස්නා ගතියක්. ආතතිය, අසහනෙ, දුක, කෙලෙස් රූප තියෙන දේ රුස්නා ගතියක් කියන මේ විඥානයේ තියෙන ෂට ගතිය තේරුම් ගත්තට පස්සේ මේ අපි හොඳ මේ මුවාත් කරෝ පියක් දෑතිම බදාන බඩට යන ගන්න ඉලක්ක තමයි කරන්නේ. අපි විහිම්මයි යනගන්නේ කවුරක්වත් කරන දෙයක් නැහැ. අවකාශය තියෙනවා අපි යන්න කැමති නැහැ. අපිට ඕන කරලා තියෙන්නේ දන්න රූපේ. ඒ මොකක්වත් නිසා නෙවෙයි. අර දෙකට බෙදා ආණ්ඩු කරන මේ බරවත් જાතීන් කරන වැඩේ විඥානය අපට කරන්න නිසා. දෙකට බෙදලා ඇති දෙයට බඳිනවා. දන්න දෙයට බඳිනවා. මනින්න පුළුවන් දෙයට බඳිනවා. කිරන්න පුළුවන් දෙයට බඳිනවා. ඉතින් ඒක නිසා ආකාශයට ගිය කෙනාට විඥාණයට ගියොත් තේරෙනවා බුදුහාමර මොනවද මේ කතා කරලා පෙන්වන්නට හදන්නේ. පුළුවන් වෙයිද සාමාන්‍යයෙන් මේ උදේ ඉඳලා හැන්දෑව වෙනකන් රණ්ඩුව සරුව ලේපෙන් කරච්චලේ ඉන්න කෙනෙකුට මේක තේරුම් ගන්න. අමාරු ඒ නිසා කියන ඕලාරක ඉඳලා රූපී අත්පත්ලාභයට යන්න රූපී එකෙන් අරූපයේ වශයෙන් තියෙන ආකාශයට ඊපස් තමයි විඥාණය තේරෙන ඊට පස්සේ මේ දේවල් තිබුණත් නොතිබුණත් ගටන් දෙපා වෙනසක් දකින්න දෙපා දෙකටම සමහිත වේදනාවක් තිබුණත් සුඛ දුක්ඛ සමහිත ජය පරාජය තිබුණා සමහිත අෂ්ටලෝක ධර්මයේ සමහිත හදනකොට යට තියෙනවා දේවල් තිබුණට හැමදේම ඇඟේ දාගන්න ඕනේ නැහැ. ඒව එන්නේ අපේ හැප්පෙන්න නෙවෙයි. ඒ නිසා මේ තියෙන දේවල් ගණන් නොගෙන සිටීමෙන් තියෙන දේවල් වලින් දුක් කරදර නොගෙන සිටීමෙන් තියෙන දේවල් ඇගේ නොදාගෙන සිටීමෙන් මේ දේවල් වලින් සෑහෙන දුරස්ත භාවයක් ලබන්න පුළුවන්. මේ මගේ කියාගත්තොත් තමයි අපිට කරදර කරන්නේ. ඉල්ලගෙන ගන්න. ආන්නේ විදිහට මේ විඥානයේ විසින් අපිව වරදට බඳව රූපහරහ වේදනා සංඥා සංස්කාරහර අපිට මේ ඝර්ෂණයක් ඇති කරලා දීලා කර්ම රැස් කරවලා සංස්කරණය කරගෙන ගියාට ඒකත් මගේ සැලසුමකට නෙමෙයි සිද්ධ වෙන්නේ ලෝක න්‍යාය ධර්මයකට. අන්න ඒක තේරුම් ගත්තට පස්සේ ආට ආකින්චඤ්ඤායතන කියන්නේ කිසිත් නැහැ. මේක හොඳක් නරකක් මේ ලෝකේ නැහැ. හරියක් වැරද්දක් නැහැ. මුලක් මැදක් අගක් නැහැ. ඇති නැති ભેදයක් නැහැ. මේ තුල ඇති නැති ભેද හදාගෙන මුලමැද හදාගෙන යන මේ ගමන විඥානයේ විසින් අපිට කවන ලද්දක්. ඒ නිසා මේ විඥාණය එතන එතනම මත් කරවන්න නම් මේ දේවල් පිළිබඳව තියෙන හඳුනා ගැනීම හඳුනා ගැනීම සඳහා දේවල් වලට පටබැඳි නම් ටික තමයි මේ මුළු ලෝකේ නැටවිල්ල නටවන්නේ. ඒ නිසා මේවා හුදු සංඥා විතරයි. මේවා පටන් ගන්නකොට තිබුණ දේවලුත් නෙවෙයි අපි මැරුණට පස්සේ ඉතුරුන දේකුත් නෙවෙයි මේ ඉන්නකන් තමයි මේ රණ්ඩු දරුවලේ. ඉන්නකන් තමයි මේ පෙන් කරච්චලේ. ඒ නිසා මේ සංඥා පිළිබඳව අන්තිමට මෙයන සංඥග්ගය බුදු දානසෙ පෙන්නවා ආකින්චඤ්ඤායතනෙ කියලා. සාමාන්‍ය අපි 10 පන්ති බුද්ධ ආගමට වටියක් කියවලා තියෙනවා මතකයි. ආකින්චඤ්ඤායය ගැන කිසිත් නැහැ. අකින්චන. අන්න ඉතින්ද යන්න නම් ඒ විඥානේ පොඩ්ඩක් බලෙන් තහවුරු කරන්න. පුටුවෙන් එළියට දාන්න ඕනේ. දැම්මට පස්සේ පේනවා කිසිත් නැති ලෝකේ අපි මේව මොකද්ද බදාගෙන බදාගන්න බදාගන්න සංඥා වැඩි වෙලා ඒ මත පටලවාගෙන පඹ ගාලේ පැටලිච්ච හිවලෙක් වගේ ඒ සංඥාත් එක්කම ගැටෙනා මිසක්කා මේක නොගැටි සිටීමට ගියොත් කිසි කෙනෙක් එන්නේ අපිට විරුද්ධ වෙන්නේ කිසිකට එන්නත් බෑ ඉතින්. එන එක ඕම එන්නේ කාම ලෝකෙට විතරයි, ඕලාරික ලෝකෙට විතරයි. රූප ලෝකෙට එසේමසේ කෙනෙක් කොට වෙන්නෙත් නෑ. අකින්චඤ්ඤායතනට යන්නෙත් නෑ. ඉතින් ගියාට පස්සේ හුලං අල්ලන්න හැදුවා වගේ. දැලකින් හුලං අල්ලන්න හැදුවා වගේ. එහෙම නැත්නම් වතුර ටිකක් මිරිකලා අල්ලන්න හැදුවා වගේ චිරි චිරිපයින්. ඉන්සයි අකින්චඤ්ඤායතනට යන කම්ම විස්තර කළ සරුවචනාංශේ පොට්ටපාදලත් චිත්තත් සාරිපුත්‍රත් කියනවා මෙන්න මේක තමයි මම කියන සංඥා කියන්නේ මේක මේ පියවර තුනකින් යන්න පුළුවන් ඕනම කෙනෙකුට මේ වෙනකොට ගිහිලා තියෙන හැම කෙනාම නමුත් කවදාකවත් අඳුනන්නේ මේක ඇබැග්ගයක් මේක සීනති වීමක් විසංජ වීමක් නිින්ද යෑමක් හිත හැංගී ගැනීමක් ආදී වශයෙන් අප්‍රතික්ෂේප කරලා තියෙනවා. දන්නා දැන සිට නොදන්න දක්වා ගියොත් මේ සංඥාගයට යන්න මේ සංඥාගයට ගියොත් විතරක් එයා අඩිය පාදගත්තා වෙනවා. අඩිය පාදගත්ත කෙනාට ඒකට මොනවද තිබ්බ ප්‍රශ්නයක් නැහැ. අපි මොකක් හරි චිත්‍රයක් අඳින්න ඉස්සෙල්ලා සුදු කොලයක් ගන්න එපායි. සුදු කොලේ උඩනේ අඳින්න පුළුවන් එන්නේ. අරමවා තියෙන චිත්‍රයක් උඩ ඇඳපුවාම මගේ ස්වාධීන අදහස එළියට එන්නේ නැහැ. ඒ නිසා මේ සුද්ධ සුදු කොලේ සුද්ධ කරගන්න. උපදිනකොට සුද්ධ කොලේ දුන්නේ අපි කැත කරගෙන දැන් ආයෙ මකන්න පුළුවන් කියන එකයි බුදුහාමර කියන්නේ. ඔය ඇඳලා තියෙන පර්මනන්ට් මාකර් එකකින් නෙවෙයි. මකන්න පුළුවන් කියන්නේ. ඒ තරම් බුදුහාමරගේ ක්‍රමේ ශක්තිමත්. ඒ නිසා මේ මැකුවට පස්සේ සුදු කොලේ මතුවේ. මට මතකයි ඔය ඒක කාලයක් තිබුණා ඔය සීගිරිය පිටුතුන් වලට හතුරු වර්ගයක් ගිහිලා ජරා තාර වර්ගයක් ගහලා තිබුණා. ගහලා සම්පූර්ණ ජාතික වශයෙන් ජාත්‍යන්තර වශයෙන් අපිට තිබුණේ චිත්‍ර නැති කරා නැති කරට පස්සේ මේ මුළු පහුවෙන්ද පත්‍රවල බුලම පිටුවේ තිබුණේ සීගිරිය පිටුතුන් විනාශයි කියලා. ඊට පස්සේ රුසියාවෙන් ආව මිනිස්සු ලුසියානෝ මරාන්සි කියලා එයා ගත්ත ක්‍රමයක් අර පිටින් ළඟදී ගාපු සායම විතරක් කැපෙන්න පන්න පිටුසුතු මතුවෙන්නේ උපක්‍රමයක් කරනවා. උපක්‍රමයක් කරුවාසේ ආයෙත් බිතුවිතුම ඉතනයි. ඒතර මුලින් අද මිනිහට වැඩි වටිනවා මේ ලුසියානෝ මරාචිගේ ක්‍රමේ. එයා දන්නව මොන තාර ගෑවත්. ඒව මෑතදී හදන තින්ත ඒ තින්තර මුලින් ගාව තින්ත වලට වෙනස්. එයාගේ රසායන ක්‍රමයට පස්සේ ගාව තින්ත කපනවා. බුදුහාමර මේකට කියන්නේ මෝහ පටල කපනවා කිය. මේ මෝහ පටල අර බිතුසිතියම උඩ ඒකට තාර ගෑමක් මඩ තට්ටුවක් මඩ මඩ ප්‍රහාරයක් ඒ මඩ ප්‍රහාරය කපන්න පුළුවන් හැබැයි අර කවුරු පීයක් අරන් ගිහලා ඌරන්න ගියා නම් කල්කටුවක් කරන විදින්න ගියා නම් චිත්ත ඉතුරු වෙන්නේ නැහැ චිත්ත ඉතුරු කරගෙන අර අලුත ගාපු තින්ටමකන එක තමයි බුදුහාමරගේ කෘත්‍යය අපි කරන්න හදලා තියෙන්නේ උදැල්ලක් අරන් ගිහලා කොටනවා එහෙම නැත්නම් තින්ට ගාපක මරන්න හදනවා මොන දෙයකින් අතාරියන්නේ අර පිටින් ගාව තින්ට ගලවන්න පුළුවන් ක්‍රමයට ප්‍රතිපදාව කියලා ඒකට කියනවා මෝහ පටල අයින් කරනවා කියලා. අන්නේ මෝහ පටල අයින් කරනකොට මේ කතාව පුරාවට යන්නේ සංඥාව කියන මේ අලුතෙන් වදින මඩ පහර. අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ අනුන්ට මඩ ගහන එක, අනුන්ගේ මඩ කන එක. ඒ මඩ කොච්චර ගැහුවත් ඇතුළේ තියෙන ප්‍රභාසර හිතට මොකුත් වෙන්නේ නැහැ. ඒක ආගන්තුක උපක්‍රේෂවලින් මඩ කහටක් පැදෙනවා. කච්චලක් පැදෙනවා. මලකට කෑමක් මලක. නමුත් මේ මලකට තට්ටුව කවදාකවත් ඝන බහල වෙන්නේ ඉතාලම තුනි තට්ටුවක් තියෙන. ඇතුලේ තියෙන දඹරත්තරනේ එහෙමයි. අන්න ඒක මතු කරගත්තට පස්සේ සර්වඥ වෙනෝ පිටින් තියෙන මලකඩේ මඩ කහටේ සංඥාවේ අයින් කරන්නයි ප්‍රතිපදාව තියෙන්නේ. ඇතුලේ දඹරත්තරන මොකුත් වෙන්නේ කරන්නත් බෑ බුදුහාමරට අයිතිවාසිකමක් නැහැ manussත්වයේ තියෙන මේ දඹරත්තරන වෙනස් කරන්න ඒක උන්වහන්සේ ප්‍රකාශ කරන එක විතරයි කරන්නේ. ආන්න එක අයින් කරලා පස්සේ වෙනවා බුදු හිතක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. අපි විහිං පල් අපි විහිං අරවනම් නම් වනම් දාගෙන අරයට මයට බැනගෙන තෝතෝ වරපල කියාගෙන ඒ කියන කින ගාහනේ තමයි පිළිේනවා. එයාගෙත් අපි හිතන අනුන්ටයි ගහන්නේ අපි කිය. ගහ ගන්න එකක් මේකේ තියෙන්නේ. අන්නේ විදිහට අනුන්ට අගය කරන්න පටන් ගන්නකොටම හැම කෙනෙකුටම නිවන් දකින්න පුළුවන්. හැම කෙනෙකුට බුදු වෙන්න පුළුවන්. මේ ගැන කතා කරමු මහායාන බුද්ධාංග නම් බල්ලටත් බුද්ධ නේචරක තියෙනවා කියලා. බල්ලගේ බලුගතිය තමයි බුද්ධ නේචරක. උගේ හැටි. දැන් අපිට ඕනලා තියෙන මගේ ගතිය නෙවෙයිනේ. මේ සුද්ධ දීපු ගතියනේ අපිට ඕනලා තියෙන්නේ. සුද්ධ විදින විදියට අවිදින්න ඕනේ, සුද්ධ කන විදියට කන්න ඕනේ, සුද්ධ හදන ගෙවල් හදන්න ඕනේ, සුද්ධ විදියට භාෂාව කතා කරන්න ඕනේ. සුද්ධ විදියට හැදෙනකොට ඕන අපේ දරුවෝ සුද්ධයි කියනවා. හැබැයි ඒ දරුවෝ අම්මයි තාත්තයි මරනවා. ඒක තමයි සුද්ධගේ ක්‍රමය. ඒ සුද්ධගේ තාලට හැදුවොත් ඒකාන්තයෙන් අම්මට අපටයි වෛර කරනවා. මොකද අම්මලා තාත්තලා ගොරකෝනේ. උන් සුද්ධ දන්නෙත් නෑ උන් දන්නෙත් නෑ උන් අපිට වගේ දන්නේ ඌ මරව්වේ නැත්තම් මට කවදාකවත් මගේ තත්ත්වයට යන්න බෑ උට උගන්නම ගුරුවරයා මරන්නත් ඕනේ ඒ තමයි සුද්ධගේ දර්ශනය ඉතින් අපේ ජීවන පැරණි ක්‍රමයට අම්මා තාත්තා මොන જાති කරොත් අම්මා තාත්තා තමයි හුඳලායි පටන් ගත්ත තැන නිලුම කොච්චර ලස්සන තිබුණත් තෝජාව ගන්නෙ මඩගොහරු වෙන්නේ නිලුම කාදාත් මඩගොහරුව කපන්නේ නෑනේ කපන්න හිතුවොත් නිලුමකට ඉන්න බෑනේ ඒ නිසා බුදුජානනාංශ කියන්නේ නිලුමක් කියලා නිලුමේ උඩ සීනිගඳ නැහැ. නිලුමේ උඩ සීනි වතුර වැටුණාට හිතින්නේ නැහැ. ඒක සූර්යයාට අබුවම් බබලනවා. හැබැයි තාමත් ඕජාව ගන්නෙ අර කුණේ. ඒ නිසා ඕලාරිකත්ව ප්‍රතිලාභයක් තිබ්බත් රූපීත්ව ප්‍රතිලාභයක් තිබ්බත් අරූපීත්ව ප්‍රතිලාභයක් තිබ්බත් අපි හැම ඉන්නේ කාම ලෝකේ. කාම ලෝකේ ඉඳගෙන විවිධ මට්ටම් වලට අපිට දියුණු වෙන්න පුළුවන්. අන්නේම දියුණු වෙච්ච බව කාම ලෝකෙට පේන්නේ කෙලසිලයි කිය. ಗುಣ නැති වෙලයි කිය. මාන්නයක් නම්බුවක් ලාභය සත්කාරය මොකුත් නැති නිකම්මනයක් දවකටපත් වෙනවා කියලා. මොකද කාම ලෝකේ අඳුරන්නේ කෙලෙස් විතරයි. කාම ලෝකේ අඳුරන්නේ මාන්න විතරයි. කාම ලෝකේ අඳුරන්නේ එක එක ඔලූසන එක විතරයි. ඉතින් බුදුසසුන කියනවා ඕව ආගන්තුක ආපු දේවල් කපන්න පුළුවන්. කපලා මේ සංඥාග්ගයට එන්න පුළුවන්. මේ සංඥාග්ගයට ඇවිල්ලා ආයෙ කෙලෙස් සත ගාට මොකක්වත් වෙන්නේ නැහැ. එයා දන්නවා මම නිලුම හැබැයි මොළ මොළ තියෙන තාම මඩගොරුයි. ඒක අවනම්බුවක් නෑ කියලා මේ නෙළුමට. ඒක ඕන කෙනෙක් දන්න දෙයක්. මේ මුල මඩගොරුවේ තියෙන්නේ මේ නෙළුම් දණ්ඩ මේ නෙළුම වතුර උඩ තියෙන්නේ. ඒක වතුරේ තැර වෙන්නේ නෑ. ආන්නේ විදිහට ආත්මපටිලාභ තුනක් බුදුන්සේ පෙන්නලා පෙන්වුවාට පස්සේ මේක තේරුම් ගත්ත චිත්ත අත්පාරිසු මේ චිත්තහත්ත කියන පරිබ්‍රාජකයා බුදුරජාණන්සේ බොහොම ලස්සන ප්‍රකාශයක් කරනවා දාර්ශනික ප්‍රකාශයක් ඒකෙන් පේන පොට්ටපාද වැඩි ටිකක් කල්පනා ශක්තියක් තියෙන කෙනෙක් කියලා. එයා කියනවා ස්වාමීන් වහන්සේ මට හිතෙන්නේ ඕලාරික අත්භාවයේ ප්‍රතිලාභේ ඉන්නකම් කාම ලෝකේ ඉන්නකම් මේ මනුස්සයාට රූප ලෝකයක් කැප නැහැ. ඒ රූප ලෝකයට අභව්‍යයි. අරූප ලෝකයක් හිතා ගන්නවත් බෑ. ඒ තරම්ම කාම ලෝකේ తත්‍ර తත්‍රාබිනන්දේ. ඒක ඒකම බදා ගන්නවා. අර කිඹුලා මොකද්ද බදාගත්තා වගේ. හිංසා ඒක බදා ගන්න ගතියෙන් උඩ රූපී ආත්මයක් තියෙනවා. අරූපී ආත්මාවක් තියෙන හිතන්නවත් හම්බ වෙන්නේ ඒ විතරක් නෙවෙයි කවදා හරි ඔක්කනේ ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා ඔබ වහන්සේගෙන් සමත භාවනා ඉගෙනගෙන සමත රූප ධානයට යන ගේ මනසට කාම ලෝකයක් පෙන්වන්න බෑ. අදාළ නෑ. කාම ලෝකෙට ගිය ගමන් රූපී ධානය කැඩෙනවා. අරූපී ධානයක් හිතන්නත් බෑ. ඒ නිසා රූපී අත්පටලාවට ආවට පස්සේ ඕලාරිකත්ව භාව පැටලාවෙන් තමයි අභව්‍යයි. අරූපී අත්පභාව පැටලාවෙන් අභව්‍යයි. රූපී අත්පටලාවේ විතරයි යාට භව්‍ය වෙන්නේ. රූපීයත් භාව පටලාභංගේව සංකම් ගච්ඡති. ඒ ගානට වෙනවා. යම් කිසි කෙනෙක් අරූපීයත් භාවයේ පටලාපෙට ගියා නම් අරූප ධානයකට එයාට කාම ලෝකේ පේන්නේ අසුචි අත ගන්න අසුචි පණුව වගේ. රූප ලෝකේ පේන්නේ තාම 3 4 පන්ති ඉගෙන ගන්න ළමයෙක් වගේ. එයා ඉන්නේ පශ්චාත්තුපාදි මට්ටමක. එතකොට එයාට අරවත් එක සම්බන්ධයක් නැහැ. ඒව පෙනෙනකොට අරූපීයත් ලෝකත් පටලාවෙක ඉන්න බෑ. ඒ නිසා මේ එකකට ගියොත් අනිත් දෙක අභව්‍යයි. කොයි එකෙත් අපිට ඉන්න පුළුවන්. දක්ෂමකම තමයි ඉහළම එකට ගිහිල්ලා මේ තුනටම ඉඩ තියෙනවා භව්‍යයි. ඒව තුනටම සම්පatti කරයි කියන එක දන්න මනුස්සයා කැමැති නම් ඕලාරිකත්වපත්ලාභේ ඉන්නවා. කැමැති නම් රූපීයත්වපත්ලාභේ ඉන්නවා. කැමැති නම් අරූපීයත්වපත්ලාභේ ඉන්නවා. එයා දන්නවා යමකට ගියොත් අනෙත් තුන ඒ හරහාම මැකෙනවා. චප්ප වෙනවා. යටපත් වෙනවා කියලා. ඒක කිව්වට පස්සේ බුදුජානක වහන්සේ ඒක අනුමත කරනවා. ඒකට තව පැත්තකින් පෙන්ලා දෙනවා මේ સંદર્ભයේ මේ කතාවම චිත්තහත් යම් වෙලාවක අපි අතීතේ ජීවත් වෙනවනම් අපිට වර්තමානයේ අභව්‍යයි අවලංගුයි අනාගතයේ අවලංගුයි. අපිට කවදාක සත්‍ය පිහිටවන්න බෑ. අතීතයල් කල්පනා කරගෙන පශ්චාත්තාප වෙන්න මනසට සත්‍යයක් වර්තමානට එළඹ පිවිතීමක් මම දැන් මෙතන නැහැ. ඒ තරම්ම අතීතයේ විදගෙන පශ්චාත්තාප වෙවි අඬවෝගාගෙන අල්ලපු ගෙදරට කිය ගියා අනිච්චන් දුක්ඛං අනත්තං කිය කියන්නේ මැරෙන්න හදනවා. ඒ ඒ දැඟලිල්ල නිසාම වර්තමාන මොහොතට අභව්‍ය වෙනවා අනාගතියකුත් නැහැ. කාලකන්ණි. යම් කිසි කෙනෙක් වර්තමානට ඇවිල්ලා මම දැන් මෙතන හිටියොත් ආයේ අතීතේ කල්පනා කර ඉන්න බෑ. කල්පනා කරනකොටම සතිය කැඩෙනවා. අනාගතෙදී යන්නත් බෑ ගිය ගමන සතිය කැඩෙනවා. එනිසා වර්තමානින් එක්කනට අතීත අනාගත දෙක අභව්‍යයි වර්තමානයේ ඉන්න අය කියන ගණනට වැටෙනවා. අනාගතයේ ජීවත් වෙන මනසට අතීතයක් නැහැ වර්තමානයක් නැහැ. අර මේ දෙක ڇප්ප කරගෙන තමයි අපේ හිත අනාගතයට පයින්නේ. අනාගතයට පැනනොත් මේ දෙක නැහැ. ඉතින් ඒ නිසා අපිට මේ තුනෙන් ඕන එකක ඉන්න පුළුවන්. ඒ ඉන්න දේ අන්තිම අංග සම්පූර්ණ සත්‍ය නෙමෙයි තව දෙකකට හැකියාව මට තියෙනවා කියලා දන්න මිනිහා දිනනවා. ඒ මනුස්සයා වතුරේ මොළුවට උස්සපු මිනිහා නැත්තම් වතුරේ ගිල්ල නැහින මිනිහා අතීතයේම ජීවත් වෙන්නත් බෑ අපිට වර්තමානයේම ජීවත් වෙන්නත් බෑ අපිට අනාගතයේම ජීවත් වෙන්නත් බෑ. මෙන්න මේ බව අපිට කාල තුනක් තියෙනවා. ඒ කාල තුනෙන් ඕන දෙයකට ඕන වෙලාවක යන්න පුළුවන් බව තේරුම් ගන්න පුළුවන් එකම තැන වර්තමානයේ විතරයි. අතීතයේ පළච්ච කුණු වෙච්ච දෙයක් අනාගතය කියන්නේ ආපු නැති එකක්. වර්තමානයේ ඉඳගෙන කාට හරි තේරුම් ගත්තොත් අන්වේ ඥානවලට අතීත අනාගත දෙක ගන්න පුළුවන්. එතකොට තේනවා ප්‍රත්‍යක්ෂයේ ඉන්නකොට සතිය පිටවන වර්තමානයේ ඉන්නකොට අපිට පේනවා අතාගත අනිත්‍ය අතීතයක් තියෙනවා වගේ. අපිට පේනවා අනාගතයකොත් තියෙනවා වගේ දෙකම හුදු චින්තාමයයි. හුදු තර්කානුකූලයි. හුදු අන්වේ ඥාන. වර්තමානතර ප්‍රත්‍යක්ෂේ. පු탁ඥයයි කියලා කියන්නේ මේ ප්‍රත්‍යක්ෂයේ අන්වේ ඥානලි වෙන් කරගන්න බැරි මිනිස්සෙක්. යාට ප්‍රත්‍යක්ෂය දන්නෙත් නැහැ, අන්වේ ඥාන දන්නෙත් නැහැ. ඒක හිතලුවද්ද, හිත බලපෙකද්ද නැත්තම් උරගා බලන්න පුළුවන් මේ වර්තමාන මොහොතේ අරමුණත් එක්ක තමයි ඉන්නේ කියලා දන්නේ නැති මිනිසයා নানা ප්‍රකාර කතා කරනවා. මොකද ඒ ප්‍රත්‍යක්ෂය සහ අන්වේ ඥාන නියුන් සහෝදරයෝ වගේ. මොන තාලෙන්වත් අඳුරන්න බෑ. ඒකයි බුදුදහමේ මෙතන කියන්නේ මේක අපපටි හිරකම් ප්‍රතික් ඒ කියන්නේ ඒත්තු ගන්නන්න පුළුවන්ද බැරිද කියන එකයි මෙතන ප්‍රශ්න තියෙන්නේ. අපි හීන ලෝකයක ජීවත් වෙනකොට හීනේ සත්‍ය වශයෙන් පේනවා. සත්‍ය ලෝකේ බොරුවක් විදිහට පේනවා. මොකද ඒ තරම් අපි එක්ක බීලා එක්ක හීනේ. මෙන්න මේ දෙක වෙන් කරගන්න බැරි මනුස්සයා ටිකක් එහාට ගියොම පිස්සු. බයිපෝලා කියලා කියනවා නැත්නම් සිසොෆෙනික් කියලා කියනවා. සාමාන්‍ය පිස්සට වෙලා තියෙන්නේ එයාට මේ දෙකම එකට තියෙන්නේ. එයාට කිව්වොත් ප්‍රත්‍යක්ෂයයි වැදගත් දේ සත්‍යයට කිට්ටු දේ අනුමාන අනුමාන ඥාන විචිත්‍රයි කෙලස් බරයි කියලා එයාට පේන්නේ සත්‍ය අසත්‍ය නෙමෙයි විචිත්‍රකමයි ඕන කරලා තියෙන්නේ. මම කැපී පේන්න ඕනකම නිසා එයා හරි කැමති අන්වේ ඥාන වලට. තරංග ගහන ජීවත් වෙන්න. හිත ලෝක ජීවත් නම් ප්‍රත්‍යක්ෂය හරීම කම්මැලි වෙනවා. ප්‍රත්‍යක්ෂය හරීම නීරසයි. ප්‍රත්‍යක්ෂය හරීම බය උපදවන සුළුයි. ප්‍රත්‍යක්ෂය හරීම අසරණ කරන සුළුයි. ඒ නිසා අපි මේ විචිත්‍ර ලස්සන හිතලුවේ ජීවත් වෙනවා. ඉතින් මේක තමයි ඉදාරින්න මට දකින්න මගේ හීනේ. ඕක තමයි අපේ අයිතිවාසිකම. මම දකින්න හීනේ දකින්න මට අයිතියක් තියෙනවා. උඹට වැඩක් නැහැ මාව ප්‍රත්‍යක්ෂයට ගේන්න එපා. මාව අවදි කරවන්න එපා. ඉතින් බුදු දනහසේ ඒක නිසා ඉස්ලාම් බුදු වෙලා ඒ බුදු අනින කට්ටියට බුදිය ගන්න දෙන්න තමයි බණ නොකියන්නේ හිතාගත්තේ. වැඩක් නැහැ කිසිම කෙනෙක් කැමති නැහැ. තමා ගත කරන මේ මවාගත්ත ලෝකෙට තටා කියන්නේ. ඒ කට්ටියට මේ ප්‍රත්‍යක්ෂය පේන්නේ ඒක පාට නිදානින්න මනසකට වතුරක් කිරුවා වගේ අවදි වීමක්. අවදි වෙන කවුරුවක්වත් ලෑස්ති නැහැ. ඒ තරම්ම తත්‍ර తත්‍රාබිනන්දනී. අල්ලගත් එක බදාගෙන ඒකම උසස් කරගෙන ඒකම අනුන්ටත් දෙන්න හදාගෙන ගත කරන ජීවිතයක් තියෙනවා. ඉතින් ඒක නිසා යම් කෙනෙකුට ප්‍රත්‍යක්ෂයේ ඉඳගෙන තේරුනොත් මේ අන්වේ ඥාන කියන එනතන ණය විපස්සනා කියන ඒ තර්කයේ කියන එහෙම නැත්නම් මේ චින්තාමේ ඥාන කොච්චර ෂටද කොච්චර මායාවිද කොච්චර නිවුන් සහෝදර වගේ එකට මත් කරනවාද කියලා කිව්වොත් බෞද්ධයන් අතර පවා මේ බව නොදන්න පිරිස පොදු ජනතාව අතර බෞද්ධයන් එක්ක තියෙන ගනුදෙනුවට වැඩිය ප්‍රතිශතයට වැඩි වැඩි. බෞද්ධ උංගදෙනෙක් කියන අපි සම්මා දිට්ඨිකයි. අපි ඉන්නේ හරි පාරේ. අපිට දැන් ඇත්ත පෙන්නලා තියෙනවා කියලා. අනේ පෙන්නේ නැන්නේ හිතන එකම තමයි මොඩකම. පෙනුනා නම් කවදාකවත් ආයෙකක් අත ගන්න යන්නේ එයා උත්සාහ කරනවා අමිහිරි වුණත් ඒකාකාරී වුණත් මේ ප්‍රත්‍යක්ෂේ විතරයි දරන්නේ අපිට ඊතාවරත්වයක් දෙන්නේ පටිහීරක බව පිළිසරණක් දෙන්නේ ඒකාන්සික සත්‍යයක් දෙන්නේ අර හිතලුව නෙවෙයි මේ හිතලුවත් එක්ක තියෙන සත්‍යයට ආගම කියලා කියනවා හිතලුව අයින් කරපු සත්‍යයට ධර්මය කියලා කියනවා අර්ථ සංහිතං ධම්මපටි තං හිතං කියලා කියන්නේ අර්ථ සංහිතං කියලා කියන්නේ විචිත්‍රයි හරිම සුන්දරයි මවාපානවා අපිව සරුංගලේ කියලා උඩාරිනවා වගේ අපේ හීන ලෝකේ අපි කරකවනවා. ඒක අත්ත් සංහිතකමේ තියෙනවා. ඒක තමයි ආගමේ තියෙන්නේ. කොයි ආගමෙත් ඔච්චරයි තියෙන්නේ. නමුත් මේ ආගම ඇතුලේ ධර්මයක් තියෙනවා. ඒ ධර්ම ඒකාන්තිකයි අනිවාර්යම නිවනට යොමු වෙලා තියෙන්නේ පටිහිරකයි. ඒක පිලිසරණක් සහිතයි. ගමනක් යනවා. නමුත් ඒක රස නැහැ. ඒක නීරසයි. ඉතින් ඒ නිසා අපි මේ දිලිසෙන සියල්ල රත්තරන් නොවේ කියලා පිළි මේකක් තියෙනවනේ. අපි දිලිසෙන තැන් වලයි නිවන හොයන්නේ. රස තැන් වලයි නිවන හොයන්නේ. කැමති තැන් වලයි නිවන. නිතර නිවන නොතිබෙන්න ඉඩ තිබේ. ඒක නිසා යම් වෙලාවක තේරුම් ගත්තොත් මේ ප්‍රත්‍යක්ෂයේ සහ අනුමානේ මේක සමතේ සහ විපස්සනා දෙක තේරුම් ගත්තා වගේ තමයි. සමතේ හැම වෙලාවෙම අනුමානේ තියෙනවා. සම්මුතිය තියෙනවා. ඒක තනුමානයක් බව දන්න එක තමයි විපස්සනා කියන්නේ. ආන්නේ දෙක වෙන් කරගත්ත ගමන් ඕන කෙනෙකුට තේරෙනවා සමතේ නැතුව යන්න බෑ. සමතේ බදාගෙන යන්නත් බෑ. ආන්නේ ටික විස්තර කරලා බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ දෙක රූප ඕලාරික රූප අරූපී ආත්ම භාව තුනත් අතීතනාගත වර්තමාන තුනත් පිළිබඳව කියනකොට බුදුරජාණන්සේ කියනවා මම උදාහරණයක් දෙන්නම් ඒක කාටත් තේරෙනවා දෙනකගෙන් කිරි ලැබෙනවා ගාවම්මා කීරං කීරම්මා දදි කිරෙන් දී කිරි හැදෙනවා දදිම්හා නවනීතං බටර් හැදෙනවා බටර වලින් බෙඩරු හැදෙනවා. සප්පි සප්පි වලින් සප්පි මණ්ඩේ හැදෙනවා. ගාවම්මා කීරං කීරම්මා දදි දදිම්මා නවනිදන් නවනිතම්මා සප්පි සප්පිම්මා සප්පි මණ්ඩෝ. යම් වෙලාවක දෙනකින් කිරා දවාගත්ත කිරි තියෙන තාක්කල් ඒක දී කිරි කියන ගානට වැටෙන්නෙත් නෑ බටර් කියන ගානට වැටෙන්නෙත් නෑ ගිතෙල් කියන වැටෙන්නෙත් නෑ ගිතෙල් සාර මණ්ඩේ කියන කෙවෙන්නෙත් නෑ ඒකට කිරි කියලායි කියන්නේ මේ කිරි යම් වෙලාවක දී කිරි බවට පත් වුණාට පස්සේ ඒකට කිරි කියන්නේත් නැහැ, බටර් කියන්නේත් නැහැ, ගිතෙල් කියන්නේත් නැහැ, ගිතෙල් මණ්ඩේ කියන්නේත් නැහැ. ඒකට දී කිරි කියලායි කියන්නේ. මේ දී කිරි වලින් බටර් ගත්තාට පස්සේ ඒකට කිරි කියන්නේත් නැහැ, දී කිරි කියන්නේත් නැහැ, ගිතෙල් කියන්නේත් නැහැ, ගිතෙල් මණ්ඩේ කියන්නේත් නැහැ. මේ බටර් වලින් ගිතෙල් ගත්තාට පස්සේ ඒකට කිරි කියන්නේත් නැහැ, දී කිරි කියන්නේත් නැහැ, වෙඬරු කියන්නේත් නැහැ, ගිතෙල් මණ්ඩේ කියන්නේත් නැහැ. මේකට ගිතෙල් කියලායි කියන්නේ. ගිතෙල් සාරමණ්ඩේ ගත්තට පස්සේ ඒකට කිරි, දී කිරි වෙඬරු ගිතෙල් කියන්නේ නැහැ. ඒ නිසා මේ එකම දේ මේ මේ විදිහට පෙරුණාම ඒ තියෙන తත්වයේ කියනවා මිස අනික් දෙයින් ඒක වෙනස් වෙ හිට ගන්න. මෙන්න මේකයි ලෝක සාමාන්‍ය. මේකයි ලෝක ව්‍යවහාරය. මේක තමයි ලෝක නිරුත්තිය. මේක තමයි ලෝකේ පවතින පඤ්ඤාත්තිය. ඒ නිසා කෙනෙකුට කියතයි ඔය කිරිම තමයි දීකිරි කියන්නේ කියලා. ඔව්. නමුත් ගිරි නොවේ දීකිරි කියන්නේ. මෙන්න මේ බව දැනගෙන කතා කරන නිසා බුදුහාමරණ බුදුහාමතුරෝ කියන. ඕනම අමනියෙකුට දුස්සීලෙකුට සිල්වතෙක් බාටපත් වෙන්න පුළුවන් සිල්වතෙක් බාටපත් වුණා පස්සේ ආට දුස්සීලයක් කියන්නේ නැහැ. සිල්වතෙක් බාටපත් වෙන්න පුළුවන්කම තිබුණාට සිල්වතෙක් බාටපත් වෙලා නැත්නම් තාමත් දුස්සීල දුස්සීලම තමයි. ඕනම දුස්සීලෙකුට සුසිල්වත් වෙන්න පුළුවන් ඕනම සුසිල්වත් වෙච්ච කෙනෙකුට ධ්‍යාන භාවනා කරන්නත් පුළුවන්. එතකොට ධ්‍යාන භාවනා කරන දුසිල්වතා කියන්නේ නැත්නම් සිල්වතා කියන්නේ නැත්නම් ධ්‍යාන භාවනා කරන කෙනයි කියලා කියන්නේ. ධ්‍යාන භාවනා කරන එකට අරූප ධ්‍යාන ලබන්න පුළුවන්. ඒකද අරූප ධ්‍යාන භාවනා කරන එක නයි කියලා කියන්නේ. මේ එක නාමයි. ඉතින් අපි කියනවා මේ උදේ එකක් කියනවා හැන්දෑ එකක් කියනවා අපිට පටලවෙන කියලා. පටලවෙනවා තමයි. බුදු සංඥා විතරයි. බුදු පටබැඳිනමක් විතරයි. අඳුනා ගැනීම දාන්නමක් විතරයි. සරුවචනංශ මේ නම් ඔක්කොම පාවිච්චි කරන හැබැයි දැනගෙන. අරයට මේ වෙලාවේදී එහෙම කිව්වර තාපොට්ටකේ මේ නම කියතෑගේ. නමුත් අපි කිව්වොත් මේක හොරා. ඒ උපන්නේ හොර පවුලක. ඒක ලද්දාපටම හොරාමයි කියලානේ අපි කියන්නේ. නමුත් බුදුහාම කියන ඕනම වෙලාවක මෙයාට දානපතියෙක් වෙන්න පුළුවන්. භාවනා කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ බවට විතරයි බුදුහාමරෝ කතා කරන්නේ නැත්නම් මේ මුළු ලෝකෙම විතරයි මනුස්සය හිරේට දැම්මට රජුරන්ට විරුද්ධ බුදුහාමරෝ නඩු කියන්නේ නැහැ. නමුත් මේ මනුස්සයට කතා කරන රජුරෝඹට හිරේ දැම්මට මම ඔබට බුදුහාමරෝ ඔබට ඕන නම් හැදෙන්න පුළුවන්. අහන්නේ ඒ බව තේරුම් ගන්න බැරි වුණාට පස්සේ තමයි මේ නිකාය ભેද හදාන හොරු කියලා වෙනම જાතියක් බෙදාන දුස්සීලෝ කියලා වෙනම જાතියක් බෙදාගෙන රණ්ඩු සරුවල් කරගෙන පංගු peeru බෙදන්නේ මේ සංඥා වෙනස් වෙන සුළු එකක් බව දන්නේ නැතුව. මේ සංඥාව පටන් ගන්න එක නෙවෙයි මැරෙන්නේ. ඒ දේ දකින්න නම් වර්තමානයේ හිත තියන්න. අතීතේ අනාගතේ තන්නේ කර සංඥා මත ගොඩනගිච්ච දෙයක්. ඒකේ කවදාකවත් සත්‍ය දකින්න බෑ සංඥාවේ විපරිණාමය දකින්න බෑ. ඒ නිසා වර්තමානයේ හිත තිබ්බොත් සංඥාවේ විපරිණාමයේ දැකීමම වක්කාර කරන සුළුයි. මත් කරන සුළුයි. සීනති කරන සුළුයි. පිස්සු වට්ටවන සුළුයි. ඉතින් සෑහෙන පිස්සු නැති කෙනෙකුට මේක මේ භාවනා කරන්න බෑ. සෑහෙන සීලයක් ඕනේ. සෑහෙන කායික ශක්තියක් ඕනේ. කෑයෙන පිනක් ඕනේ. කෑයෙන පෞරුෂත්වයක් ඕනේ. සෑහෙන ලෑස්තියක් කළා යන්න ඕනේ. භාවනා නම් ගහපු ගමන් ඇත්තයි. ආය කතා කරන දෙයක් නැහැ. කිරි ගහට මෝල් ගහින් යනවා වගේ භාවනාව. ප්‍රතිඵල දරන්න බෑ. ප්‍රතිඵල දරන්න බැරිකම තියෙන නිසා සාසනය කල් ගියයි කියලා භාවනාවේ හෝ සත්‍යය පව පිළුණු වීමක් වෙලා නැහැ. මේ ආගම මේක මරන්න හදනවා. මෛත්‍රී බුදුහාමරෝ එනකන් ඉන්න මේ මේවල් නැතුව බෑ අරකයි මේකයි කියලා කරන්න හදනවා. මොකද මේ විවහාර දේ සත්‍ය වශයෙන් අරගෙන. නිසා පරමාර්ථයේ ස්වාධීනව ස්වායක්තව හිටගෙන ඉන්නවා. පර මේ ප්‍රඥාප්තිය කරකවනවා. ප්‍රඥාප්තිය හැරෙමහැර කරකවනවා. අපි මේ කරගෙන ප්‍රඥප්තිය අල්ලන්නේ ඒකේ ස්ථිරතාවයක් හොයන්න හදනවා. ඒකට කියනවා සංඥා විපල්ලාස කියලා. සංඥා කියන්නේ ඒතර වෙනස් වෙන සුළු දෙයක්. ඒ වෙනස් වෙන සුළු දෙයට යාවෙලා <clears throat> තේරුම් අරගෙන ජීවත් වෙන්න නම් අපි ඒකට සුදුසු කායික මානසික තත්ත්වයක් දෙන්න ඕනේ. දුන්නාට පස්සේ ඒක තේරුම් ගන්න පුළුවන්. ඔපරේෂන් එකක් කරන්න නම් තියටරයකට යන්න ඕනේ. ඒ දක්ෂ කෙනෙක් ඉන්න ඕන උපකරණ ආයුධ තියෙන්න ඕන, ලෙඩ පිරිසුදු කරලා තියෙන්න ඕන, සීනති කරලා තියෙන්න ඕන. නැත්තම් ඔපරේෂන් කරන්න බෑ. ආහන් මේ වගේ මේ தত্ত্বය ඇති කරන තැන එක තමයි භාවනා මධ්‍යස්ථානය කියන්නේ. මේක තමයි ඔපරේෂන් තියටර් එක. ඉතින් ඒකට මේ සැදී පැහැදී හිටියොත් මේ ඕනම தত্ত্বයකට ඕනම කෙනෙකුට යන්න පුළුවන්. මුද්‍රජාසේ කිසි තැනක කියලා නැහැ. manussත්ත්වේ ලැබුව කෙනාට ආවල් දෙට යන්න බෑයි කියන. එම සාපයක් බුදුහාමුදුරුවෝ ගාව නැහැ. ඒ නිසා මේ අත්භාව ප්‍රතිලාභයක් තියෙනවා. ඒ නිසා මේ පණිවිඩය ඒකාන්තයෙන්ම බෞද්ධයන්ට කියන පරිවිඩයක් නෙවෙයි මිනිස්යන්ට කියන පණිවිඩයක්. ඉතින් මේ විදිහට ලෝක සාමාන්‍ය ලෝක නිරුත්ති ලෝක වෝහාර ලෝක පඤ්ඤාති විස්තර කරන මොනම ආගමක්වත් ලෝකේ නැහැ. ඒකේ දෙවියෝ ਸਰව බලධාරී සදාකාලිකයි ਸਰවව්‍යාපී. එතනම පේන සංඥාව පුරුෂෙල් තිටාන ගහලා තියෙන්නේ. බුදුජානනාථගේ සංඥාව එහෙම නැහැ. ඕනම තැනක ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. එimhe වෙනස් වීම චපලකමක්වත් අමරාවික්ෂේපවාදයක්වත් නෙවෙයි. මේක තමයි අනිත්‍යතාවය කියන්නේ. මේක තමයි දුකයි කියලා කියන්නේ. මේකේ ආත්මයක් නැහැ. හර පද්ධතියක් නෑ. නමුත් මේ තේරුම් ගැනීම හරයක්. තේරුම් ගැනීමම සාරයක්. ඉතින් මේ පොට්ටපාද පරිබ්‍රාජකයාට මේකෙන් ඉච්චර ලොකු සේවයක් වෙලා නෑ. චිත්තාත්ථ සාරිපුත්තට තේරෙනවා උඩුකුරු කරපු දෙයක් යටිකුරු කරපු දෙයක් උඩුකුරු කරා වගේ අන්ධකාර කාමරයක අලියක් දැල්ලුවා වගේ කැලිය අතරමං වෙච්ච මොනට අත දිගාරලා පාර පෙන්නවා වගේ බුදුජානනාත් ස්තුති කරලා පැවිදි දෙන්න. පැවිදිලා නොබෝ කලකින් යා මේ කාරණාව තේරුම් ගන්න පරමාර්ථ සත්‍ය කියන්නේ මේකයි. සම්මුති සත්‍ය කියන්නේ මේකයි. මේ දෙක අතර සම්බන්ධතාවයේ මේ පඤ්ඤාත්තියක්, නිරුත්තියක්, ව්‍යවහාරයක් සාමාන්‍යයක් පමණයි කියලා නුබෝ කලකින් රාතන් වහන්සේලා අතර තව කෙනෙක් පාඩපත් වුණා කියන එකෙන් තමයි සූත්‍රය સમાપ્ત වෙන්නේ. ඉතින් මේ බණ ආන බණ කියන අපටත් අන්නේ එවැනි පොටපෑදීමක් මේ පොට්ටපාද සූත්‍රයෙන් ඇති වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි විනාඩි පැයකුත් විනාඩි 10ක් විතර කාලයක් කරන් තියෙනවා. මේ අපි සතිವಾರය સમાપ્ત කරන්න ඉස්සලා කාටද කියන්න කරන්න දෙයක් තියෙනවා. අපි ඒකට පොඩ්ඩක් ඉවසමු. ප්‍රශ්න ප්‍රකාශන පැහැදිලිතනක් තියෙනවා කතා කරන්න. එහෙම නැත්නම් අපි ඊත්තාවතාචාදී ගාථා සජ්ජහායනා කිරීමේ ධර්මදේශනා සතිವಾರයේ සීමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. අවසරයි වහන්සේ දැන් ආලාර කාලාම උපදවන කියන පොත කියන බුදුරජාණන් බෝසත්ත්වයන් වහන්සේගේ පූර්ව ගුරුවරයෝ මේ සංඥා සංඥායතන අපි සංඥායතන කියන මේ මට්ටම් වලට හිත දියුණු කරලා තියෙනවා. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ මේ කියන මේ ආකින් සංඥායතනයයි මේ සංඥානා සංඥායතනයයි කියන දෙක වෙනස් කරලා එතකොට එතන ඒක අකින්චඤ්ඤාතේ ලැබලා ඒගොල්ලෝ හිතුවා ඒක තමයි කෙලවර කියලා. ඒක නිෂ්ඨාව ඒක තමයි ඉන්හාට යන්න බෑ කියලා. ඊට පස්සේ අත්‍තරම උද්දගාරාම්බෝත නේව සංඥා නා සංඥා ඉතලා වරින් වර සංඥාවල එන වරින් වර සංඥාවල් නැහැ. ඒ දෙක තිබුණත් ප්‍රශ්නයක් නැහැ මම සංඥා අල්ලන්නේ නැහැ නේ. හැබැයි මේක නිෂ්ඨාව කියලා හිතුවා. බුදුරජාණන් කිව්වා මේක සංඥාග්ගේ පමණයි. මෙයින් එහාට මෙතෙන් එහා පැත්තමයි නිවන තියෙන්නේ. මේක තාම භවේ. ඕලාරිකුණත් රූපේ උණත් අරිපේ උණත් භවේ. භවේ අන්තිමට ගියොත් ඒක නඩ තියෙනවා මේ භවය පන්නන්න පුළුවන්. මේ කක්ෂයෙන් මිදෙන්න පුළුවන්. ඒගොල්ලෝ කක්ෂයෙන් මිදුන්නේ නැහැ කක්ෂයම කරකැවෙනවා. බුදුනාථේ සිද්ධාර්ථ තාපසය එතෙන් ගිහලා ගියා. එතෙන් ගන් ගිහලා ගුරුවරුන්ගේ සම්මාන ලැබුවා. තෑගි ලැබුවා. ලැබල දැනගත්තා කිං කුසල ගවේෂකින් සත්‍ය ගවේෂි. සත්‍ය නම් කීම කුසලේ නම් කීම කියන පණිවිඩය එතෙන්දී ආවේ. ඒ තමයි පින. මේක නෙවෙයි අවසානයේ අවසානයේ සඳහා ලැබිච්ච සුදුසුකමක් මට ලැබුණා. එතෙන්ට යනකම් මේ සත්‍ය කවේශී අදහස ආවෙත් නැහැ. අර නේම සංඥානා සංඥායතනය ස්පර්ශ කරනකොට තමයි කෙලස් ගොඩක් අඩු වෙනකොට දැන් මම සත්‍ය සොයා යන්න සුදුස්සෙක් කියලා. අරගොල්ල හිතුවේ ගුරුවරු හිතුවේ නෑ මම සත්‍යයේ ඉන්නේ. මේක තමයි නිස්සතාව කියලා. අන්නේ දෙකේදී ගුරුවරයා නිත්‍ය කර කර තියෙනවා මේ. සිද්ධාර්ථ තාපසත් බුදු වෙලත් නෑ තව මේ සත්‍ය නෑ. සත්‍ය හොයන්න ඕනේ. මේක ඔය ඔයගොල්ලෝ අල්ලගෙන හිටියට මේක නිත්‍ය දෙයක් නෙවෙයි කියන සැකකිරීම කරා ඒක ගුරු ඉස්සරහ කරන්න බෑ යාට. මොකද එයාගෙම ඉගෙනගෙන එයාගෙම දක්ෂ ගෝලයා වුණාට පස්සේ ඔබතුමලා මේ අල්ලාගෙන තියෙන්නේ මේ මේ తాවකාලික දෙයක් කියලා කියන්න බෑ. ඒ නිසා යාගෙන් මෙන් වෙලා ගිහිල්ලා මේ දෙයට යන්නේ නැතුව ඇත්තටම මේක తాවකාලිකයි කියලා හිතා ගන්න පටනකුත් නැහැ. කෙලස්නේ. කෙලස් අඩු කරාට පස්සේ මේ දෙයත් తాවකාලිකයි කියලා හිතන එකම බුදු අදහසක්. ඒක මහා බෝසතාණන් වහන්සේ නමකට විස කාටවත් දෙන්නේ නැහැ. අපිට ගියොත් මේ 500ක් විතර ඉන්සනකට ගිහිල්ල ඉවරලා ඔබතුමා මෙතන හරි දක්ෂයි මේ මේ ඉතුරු පිරිස ගෝල හදාගෙන මේ තන බාරගෙන ඉඳි ගියොත් අපිට හිතෙන්නේ ඒක ලොකු සම්මානයක් නතර වෙන්න වටන තැනක් කියලානේ. ආසිය සිද්ධාර්ථ තාවස්තුමාට තේන මෙතන ඇමක් මෙතන උගුලක් ගෙදර ගෑණි දාලා මාලිගාව දාලා ඇවිල්ලා දැන් තව තැනක් ඇඳුවා. මේක සත්‍යයට කිට්ටු තැනක් වුණාට ඇත්තම සත්‍යෙට කිට්ටු බවත් වැටෙන්නේ එතන ගියාට පස්සේ තමයි. ඉතින් ඒ නිසා ඒ අදහස් කරන්නේ ඔක්කොමලා අකින්චඤ්ඤාත නේව සංඥාත යා යුතුයමයි කිය. ඔය කිට්ටු කරන යනකොට පිං ඇති එක්කනට තේරෙනවා මේ නිත්‍යතාවයේම තමයි ආත්මේ තියෙන්නේ. මම ඉන්නවා මම වෙමි මේක මම මාගේ කියාගන්නේ. ඒකට අභියෝග කරන්න බයයි යමක් කමක් තියෙන කියලා. යමක් කම තියෙන හැම කෙනෙක්ම තමන් හම්බ කරපු දෙයට නිඳ කරනවට කැමති නැහැ. ඉතින් බුදුන් කියවා නිසා හිඟන කම අවශ්‍යයි. යමක්කමක් නැහැ. කවුරුහට කණ්ඩ දෙන කම අවශ්‍යයි. එතකොට තමයි යාර තේන තියෙන දේ තිබිච්චා ඒවට අයිතිකාරයෝ ඉන්නවා. ඒකට බලා ගන්නවා. ඒගොල්ලන්ගේ අනුකම්පාව විතරයි මම ජීවත් වෙන්නේ. මට වයිතිත් නැහැ. ඒගොල්ලන්ගේ අයිතිය තියා හැටි කියලා මට ඒක ප්‍රශ්නකුත් නැහැ. ඒගොල්ලන්ගේ අනුකම්පාව ලබන්න බෑනේ. ඒගොල්ලන්ට බැන්නොත් ඒ නිසා දායකයන්ට යට වෙන්න ඕන. දායකයා කියන්නේ අහන්න ඕන. හැබැයි දායකගේ අනුකම්පාව මිස මෙන්න මොනක්වත් මට එපා කියලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් විකුණන්න පුළුවන් අදහසක් නෙවෙයි. කාටවත් ඒක ලේසියට තේරෙන්නේ මේ තමන් හම්බ කරපු තමන්ගේ ප්‍රිය වස්තු වල තියෙන බොල් ගතිය, දිරච්ච ගතිය, ගුල්ලු ගහලා තියෙන ගතිය, භංගුර ගතිය දකින්න කැමති නෑ. මොකද ඒකම හදාගත්ත හිණේකට ජීවත් ඒ වගේ අර දෙන්න කරලා තිබුණේ රූප ද්‍රව්‍ය මත නෙවෙයි තරංග ගහගෙන තිබුණේ මේ ධ්‍යාන අරූපී ධ්‍යාන මත ඒ අල්ලාගත්ත ලෝකේ තමයි තාම ඇත්තේ. දැනටත් ඇති. දැනටත් හිතෙන්නේ අපිට වැරදිලා ඒගොල්ලන්ට අර ගිහිල්ලා මොකද ඒගොල්ලෝ කෙලවරක් නැති ජීවිතයකට ප්‍රශ්න නැති ලෝකෙක ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ හිතනවා මේ අපි দাঁඩි දාන භාවනා කරන සක්මන් කරන බොරුවට නටනවා. ප්‍රාදිනේව සංඥානා සංඥාති අරගෙන හිටාව නම් මොකක්වත් නැහැ නේ කියලා ඒගොල්ලෝ හිතන්නේ. හැබැයි ටිකට් එක කැපෙන දවසේ කොහෙ වැටේද හොයන්න බෑ. ආයෙසරත් දීර්ඝ සත්සාරයකට මුල ලැබෙනවා. ආයෙ වැල් ගැඩවිල්ලෙක් කියලා උපදීද බැල්ලියක බඩේ උපදීද කියන්නේ. අපි මේ කරන වැඩේ අතෙන් යන්න පුළුවන්කමක් තියෙනවා යන්නත් ඇති. නමුත් ඒක නෙවෙයි නිෂ්ඨාව කියන මේ සංඥාවේ තියෙන වාෂ්පීකරණ වෙන ගතිය. කම්පන සංචල ගතිය තේරුම් ගැනීම තමයි මේ පොට්ටපාද සූත්‍රයෙන් ප්‍රධාන වශයෙන් කියවෙන්නේ. ස්වාමිනාස අපි එහෙම වෙලාවක නිතරම හිතේ සිතිවිලි තියෙනවා. ඒ සිතිවිලි එක කාම ඡන්දයට එක ව්‍යාපාදයට මේ යම්කිසි නීවරණයක ලක්ෂණ දක්වනවා. එතකොට අපි මේ ඒ නීවරණයක් නීවරණයක් හේතුවෙන් මුලා වෙලා හරි නීවරණයක් බව දැනගෙන හරි ඒ ඉන්න වෙලාව මේ රූපී අත්භාවයේද අරූපී අත්භාවයේද මේ ඕලාරික අත්භාවයේද කියලා කොහොමද ප්‍රත්‍යක්ෂයේ ඉන්නේ එක තැනක, චින්තාමේ ඉන්නේ එක තැනක. එතකොට අපි කකුල් දෙක දෙපැත්තේ තියන එකක් ඔරුවේ එකක් ගොඩබිම. ඔරුවට ගොඩ වෙන්න ඕනේ. හැබැයි ඔරුව හෙල්ලෙනවා. ඉතින් එතකොට ගඩොමියට ගන්නවා. ඒ කියන්නේ ඔරුවේ ඉන්නේ මිනිස්සු කියන නගින නගපන් නැත්තන් එක හිටපුවා අපිට යන්න තියෙනවා. ඉතින් මේ මනසට ඔරුවට කකුල තිබ්බ ගමන් හෙල්ලෙනවා. ඉතින් මේ කකුල මෙහාට ගත්තොත් ඔරුවේ මේ කකුල එහාට ගත්තොත් ගොඩබිම. ඉතින් අර චින්තාමේ සහ ප්‍රත්‍යක්ෂ දෙකේ සම්පූර්ණ පටලවිච්ච ලෝකයක් පෘථග්ජන ලෝකයක්. එයා දන්නේ ආශ්‍රද ප්‍රසවාසයේ ප්‍රත්‍යක්ෂ කළ හැකක් හිතවිල්ල අනුමානයක් කියලා. එයා දන්නේ නැහැ ඒ ආශ්‍රද ප්‍රසවාසයේ ප්‍රත්‍යක්ෂ කළ හැකක් මේ වේදනාවට පෙළෙන ගතිය අනුමානයක් කියලා. එයා මේකයි මේ දෙක එකට තරු පොරේට දානවා. මේ සත්‍යයේ ප්‍රත්‍යක්ෂය බොහොම සියුම්. බොහොම දුර්ලභ දුර්වල දෙයක්. ඉතින් ඒ නිසා අනුමානයේ විලින් මාර්ග කා කොටක් දාලා මුරුමුරු ගාලා තල්ලා ڇප්ප කරලා යනවා. ඊට පස්සේ යෝගාචරය කාටවත් ඡන්ද දෙන්න ඕනේ දන්නේ දිනන එකනවා ඡන්ද දෙනවනම් අනුමානට ඡන්ද දෙන්න. සමසත්‍ය தත්ත්ව දෙනවනම් යෝගාචරය ඇත්තටම අනුග්‍රහ කරනකොට ප්‍රත්‍යක්ෂය. ඒක තේරෙන්නේ කොහොමඩක්වත් මේ භාවනා කරන අරමුණ ආනපන ගත්තොත් හිතලා කරන එකක්ද ස්වභාවික එකක්ද කියලාවත් අල්ලන්න බෑ යෝගාචරයට. හුස්ම ගන්න හිතලාද ස්වභාවිකද කියන එකවත් කරන්න බෑ. ඒ කියලාට ප්‍රශ්නයක් නැහැ. ඒලාට හොඳට ස්වභාවික ගන්නවා. භාවනා කරන්න ගියාම ඒක හිතලා කරන්න හදනවා. සක්මන් කරනකොට ස්වභාවික සක්මනක්ද යන්නේ හිතනවාද කියන එක වෙන් කර ගන්න බෑ. මොකද ඒ තරම් ප්‍රත්‍යක්ෂයේ සහ හිතලුවක ජීවත් වෙන්නේ. ඉතින් ඒක තමයි උම්මත්තක ලෝකේ. මම ඉන්නේ හීන ලෝකයකද? එනත මේ පොළවේ මේ මම දැන් මෙතන ඉන්නවා කියන එකද වැඩි. ඒ මුළු ජීවිතේම යන්නේ හීනෙක. ඉතින් ඊට පස්සේ මේ මනසට හීනේ ඇත්ත වෙනවා. මේ ප්‍රත්‍යක්ෂයට ආපු ගමන් හීන දාඩි දාලා කරකොල අඹරවල සහ සුලි සුලං ඉන්න පටන් ගන්නවා. ඉතින් ඕක මේම නම් මරණ වෙලාවයි කොහොම හිටියේ? අනේක පාඩ දඩස් කාලේ ගිහලා ප්‍රත්‍යක්ෂයෙන් දැම්මට පස්සේ මෙතෙක් කල් හිතාන හිටපු දේවල් අගයන් ආඩම්බරයන් තේරම ගලි මාලිගාවක් මුහුදුරලකට ගසාන ගියා වගේ ගියාම මරණයට හපම් මේ අබැක්කේ. ඒ නිසා මේ බුදුහාමුදුරුත් එක්ක අපි ජීවත් වෙනවා කියලා කියන්නේ බල හීන ලෝකයක් කොච්චර සුන්දර වුණත් ප්‍රත්‍යක්ෂයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම විතරයි. වෙන්න මොකක්වත්ම නැහැ. ඉතින් ඒ නිසා හීන ලෝකයක් අතහැරලා අයිස්ක්‍රීම් එකක් අතහැරලා මේ ඇවිල්ලා මේ කටු කරෝසන සහිත කොහොම ඇටයක් ගන්න කවුරක්වත් කැමති වෙන්නේ නැහැ. ඒකට ඕනේ පෞරුෂත්වය ඕනේ. ඒ නිසා උඟ දෙනෙක් කැමති අයිස්ක්‍රීම් කෝන් එක පිටින් කන්න පුළුවන්. මේ මොකටේ කොහොම බැට කන්න. ඒක ප්‍රත්‍යක්ෂය අනිත්‍ය දුක්ඛ අනාත්මයි. හිතලුව නිට්ටය සුඛයි සුබයි. ඒ නිසා අපි හරි වෙලාවම අර හිතලුවත් එක්ක අනුමානයත් එක්ක හීන ලෝකයක් එක්ක ජීවත් වෙනවා. ඒ හීන ලෝකයේ ඉන්න කෙනෙකුට යාළුවයි කියනවා. ප්‍රත්‍යක්ෂයට යන්න හදන එකනට කියනවා ඕවත් එක ගමනක් යන්න බෑ. ඕගොල්ලෝ නිකන් වෙනම කතාවල් කතා කරන්නේ අනිච්චන් දුක්ඛං අනත්තං අපේ වැඩේට බාධායි. එයාම ගදායි. අපිම යතයි වෙන කවුරක්වත් නැහැ ඒ නිසා මේ දෙක වෙන් කර ගන්න පුළුවන් නම් sannivedanaye degree නෙමෙයි PhD එකක් ගන්න. Taman කතා කරන්නේ දන්න දේ වෙච්ච දේ ඇති හැටියට කියනවාද? ඇති හැටිය වෙච්ච විදියට කියනවාද? නැත්නම් හිතලුවක් ඇති හැටියට කියනවාද? ඇති ඇතියක් හිතලුවක් විදිහට කියනද කියන එක ඇත්තටම ඒ කර්ම මනුස්සය දන්නේ නැහැ. වංචනික ධර්ම වල තියෙන භයානකම. ඊට පස්සේ අපි ගහපා දෙනවා මම මේ කතා කරන්නේ දැකලා ඇද්දුට ප්‍රත්‍යක්ෂයක් කියනද එයි මාව සැක කරන්න කියලා. බුදුරජාණන්සේ සැක කරන්නේ නැහැ. බුදුරජාණන්සේ කන්නඩියක් මොන්ට අල්ලලා කියනවා උඹට පේනවද ඔබේ රූපේ? උඹේ හිතාගත්ත රූපයක් ඔබට පේන්නේ. උගේ තියෙන්නේ ඕක නෙවෙයි කියලා. ඉතින් ඒ නිසා මොකද මේ බුදුහාමුදුරුවෝ දකින්න කැමති නැහැ. පන්සලට යන්න බුදුගෙට යන්න කැමති නැහැ. දේවාලයට කැමතියි. දිවාලි දෙයියෝ එහෙම මොකුත් කරන්නේ අනේ පුතේ මොනවද ඔබට අවශ්‍ය කරන්නේ මට පිළියල්ලෙන් කයක් කරි බඳුල්ලපන් ඔබට ඕන දෙයක් දෙන්නම් කකුවටත් පොඩ්ඩක් ටිකක් ගතම් එකක් දීපන් ඕන දෙයක් දෙන්නම් කියනවා අරකට බැරමට යන්න සියලු සැප එක විනාඩියෙන් අයින් කර දෙන්න හැබැයි මේ ස්පිරිට් එක මෙච්චරයි මේ ස්පිරිට් එක මෙච්චරයි ගාන ගෙවෙන එකයි තියෙන්නේ අපි ළඟ තියෙන ඕන තරම් වගේ ධූර්ත ධර්ම ඒ ධූර්ත ධර්ම පොඩි ගානක් ගෙවපුවම සියලු දුක් නැති කරතයි අය පොඩි ප්‍රශ්නයක් තියෙන ටික වෙලාවකට විතරයි බුදුරජාණන්සේ පෙන්න දෙත් ඒකම කරනවා. සල්ලි ගන්නෑ. දීර්ඝ කාලීනයි. හැබැයි යෙදිලා කරන්න. ඒකට කොන්ද බයිනේ. ඒකට කාගවත් ආධ්‍යාත්මික කොන්දක් නැහැ. කොන්ද අවශ්‍ය කරලා තියෙන මොකටවත් නෙවෙයි. ගත්ත කාලතරණ දිගටම කරන්න. වැරද්දක් කරුවත් වරදින්නේ නැහැ. එකම දේ නැවත නැවත කරනවා නම් ඒ මනසට අනිවාර්යයෙන් මේකේ ආධින වාසාව තියෙනවා. අපේ වෙලා තියෙන අපි එක එක කාලසටහන් එක එක විදිහට වෙනස් කරනවා වෙනස් කරන නිසා අපිට එකකවත් සිද්ධ වෙන්නේ නැහැ. එකවත් වශී වෙන්නේ නැහැ. එකවත් සීසන් වෙන්නේ නැහැ. ඒ නිසා ගොඩාක් කල් යනවා මොනම සත්‍යයක් හරි තේරුම් ගන්න එකම දේ පැවිද්ද තෙරුණාතනමක් වෙන්න මහා තෙරුණාතනමක් ගන්න එකම දේ අවුරුදු 220ක් කරනවා. PhD 8ක් කරතයි. ඒ අවුරුදු දෙකෙන් තුනේ PhD එකක් කරතයි. මම මහානකමක් අවුරුදු 20ක් කරනවා කියන එක සමහරවිට හිතන්නවත් බෑ. මහාන වෙන්නවත් හිතන්න බෑ. එදී ඒ වගේ දෙයකට බුදුන්සු පෙන්න දීලා තියෙන මේ එකම දේ නැවත නැති කියන අනුපස්සන භාවනා බහුලී කතා මේ පෙන්වන්න බෑනේ ලෝකයට. ඒ නිසා සත්‍ය දැකපු නැති එක්කෙනෙක්වත් නැහැ. ඔක්කොම සත්‍ය දැකලා තියෙන්නේ. නමුත් මේ අපි මේ හිතලුවට කැමති. තමන් මවාගත්ත ලෝකේ ජීවත් වෙන්න කැමති නිසා සත්‍යයට පිටුපාන. මේ පිටුපාවට පස්සේ ඉතින් කර්ම ශක්තියට වැටෙනවා. ආස්වාසන දැන් ඒක අපි ඊට අපිටම අපිට සිහිය නැතුව අපි විනාඩි කීප 3-4ක් හරි 5ක් හරි අතීතයන් සිතිවිල්ලක හිත හිතා ඉන්නවා. අතීත වෙන එහෙම හිත හිතා ඉන්න වෙලාවක සංඥාවක් සිහිය නෑ මේ ඒ කියන්නේ අපි සංඥාවක මුලා වෙලා ඉන්නේ. අපි හිතන්නේ අතීතේ නෑ අපි ඉන්නේ කියලා. එතකොට සංඥා ඒ වගේ වෙලාවක අතීතයේ අතීතයේ සිටියා කියලා දැනගන්න එක ප්‍රත්‍යක්ෂයක් වෙනකන් ඒක ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් ඉන්නේ ආනිජ සප්පයි සූත්‍රයේ සඳහන් කරලා තියෙන නැවත පැමිණෙනවත් එක. ප්‍රත්‍යක්ෂයකට එනවත් එකම දැනගන්න පුළුවන් මෙතෙක් හිටියේ අනිශ්චිත තැනක, චපල තැනක, අනුමානික ණය ක්‍රමයකට දැන් ඉන්නේ ප්‍රත්‍යක්ෂය කියලා. අන්නේ පුංචි වෙනස තමයි නිවන කියන්නේ. ප්‍රත්‍ය අනුමානක ඉඳලා ප්‍රත්‍යක්ෂයට එනකොට ඒ මනස කනගාටු වෙනව අසත්පුරුෂයෙක්. සත්පුරුෂයා දැනගන්න හරි කොච්චර අවුල් වුණත් ස්වභාවයෙන්ම දැන් ප්‍රත්‍යක්ෂ ඇවිල්ලානේ තියෙන්නේ. දැන් මේක සතුරු වෙන්න කාරණාවන්නේ. මෙතන ඉඳගෙනත් එයා නැවතත් අනුත් අතීතයට යන්න යන්නේ නැහැ. පශ්චාත්තාපයට යන්නේ මම ප්‍රත්‍යක්ෂයේ ඉන්න බව සාහතික කරගන්නවා. ඒක අත්දැකීමෙන්ම ගන්න ඕනේ. ඊට පස්සේ දැනගන්නවා මේ අතීතයේ ඉන්න ආදාකල් අතීතයේ ඉන්න බව දැනගන්න බෑ. ඒක දැනගන්න පුළුවන් ඉන්න ප්‍රත්‍යක්ෂයට ඇවිල්ලා ඒක අනුමානයක් බවත් සංඥාවක් පමණක් බවත් ඒකාදාත් යහපතක් ඇති කරන්නේ නැති බවත් කියන්නේ හැම වෙලාවෙම හිතසුව සලසන්නේ හැබැයි හරි මිහිරි අපි සුන්දරයි අපි හීනයක් ප්‍රත්‍යක්ෂයේ ඒකාකාරයි හරි කම්මැලි නමුත් චාටුව නෑ චපල ගති නෑ ඉතින් අන්නේ ප්‍රත්‍යක්ෂයට ආවට පස්සේ දැන් මම ප්‍රත්‍යක්ෂයේ ඉන්නේ කියලා තේරුම් ගන්නවා කියන එක බුදු වුණා වගේ වෙනවා ඒක තමයි අපිට තේරෙන්නේ මේ සතියේ ඉඳලා නැති වෙලා ආය සතියට එන වෙලාව ගැනයි අපි සාමාන්‍ය වචනෙන් කියන්නේ මේකට සතුටු වෙන්න කියන එකයි සාරිපුත්‍ර සාන්ති කියන්නේ පමාදේන කම්පතිටි සති බල. පමාවේ තමයි හිටියේ. නම දැන් ආවේ සතියටනේ. අනේ ඒකට සතුට වෙන්න. ඒක සතුට වෙන්න ගිය දවසෙල භාවනා කියන එක විනෝදාංශයක් ඔය අමාරුවක් නෙවෙයි. අපිට වෙලා තියෙන පිට යන්නත් එපා. යන බව දැනගත්තත් කනගාටුයි. ඊට පස්සේ පිට නොයන්න මොකද කරන්න කියලා අපි හොයනවා. එහෙම එකක් ලෝකේ නැහැ. පිට යන්න තරම් හිතුව හිතුවක් කාරණාට ඒ හිතේම ආපහු එන ගතියකුත් තියෙනවා. ඒක අපේ ගතියක් නෙවෙයි ධර්මයේ හැටි. අර ආපහු එන ගතිය විතර සතුටේ. එතකොට පිට ගියාම ගැන හිත හිතා ඉන්න කල්පනා කරන්න කෙනෙක් නැහැ. ඒක සංඥාවක් පමණයි. නම මේක ප්‍රත්‍යක්ෂයක් බව තේරුම් ගන්න එක නම් Tamange යුතුයකමට වැටෙනවා. උර ගාලා බලන්න පුළුවන් මේක ආශ්වාසය මේක ප්‍රශ්වාසය මේක වමද මේක දකුණද මේක වම් පිටි දර වැලමිටද මේ විලුඹද කකුලද කියලා ඒක තමයි ප්‍රත්‍යක්ෂය. ඉතින් ඒක නැති එක තමයි ඔය විද්‍යාවේ තියෙන ප්‍රධානම බොරුලැල්ල පෝරකේ විද්‍යා කාතාක ප්‍රත්‍යක්ෂ කතා කරන්නේ. අනුංගෙ දෙයක් ගැන කතා කරන්නේ, අතීතයක් ගැන කතා කරන්නේ, වෙනතනක් ගැන කතා කරන්නේ. ඒකයි බුදුදහමසේ තියෙන විද්‍යානුකූල බව නිතරම පදනම් වෙලා තියෙන මම දැන් මෙතන අපිට තියෙන ප්‍රශ්නේ තමයි මෙතන ඉඳගෙනත් අතීතය ගැන හිතමින් ඒක සත්‍යයි කියලා හිතනවා මෙතන ගැන සැක කරනවා ප්‍රත්‍යක්ෂයෙන් සැක කරනවා බේත් නැහැ ඒකට බේත් නැහැ ඒකට කියන්න තියෙන්නේ මේක තමයි අපිට අතීතයේ කරපු තරමක් ජඩකම් අපි කරේ ඔන්න ඔය පටලවිල්ල නිසා. ඒ නිසා ප්‍රත්‍යක්ෂයේ මිහිරි අමිහිරි වුණත් ඒකාකාර වුණත් ප්‍රත්‍යක්ෂයේ හිතසුව සරසනවා. බුදුහාමුදුරු නියෝජනය කරනවා. ඒ නිසා නැවත නැවතත් පච්චක්ක සිද්ධාවට ඇතිදේ ඇති හැටි දැකීමට එළඹිලා වාසය කරන්න තමගේ රුචි අරුචිකම් ටික පැත්තකට දාන්න. ඒකට කැමති නැහැ. එහෙම කැමති නැති බව දන්න එකත් ලොකු දෙයක්. අපිට වෙලා තියෙන්නේ මේ අපි ගෙන ආපු රුචි අරුචිකම් ටික පැත්තක දාන්න කැමති නැහැ. ඒ නිසා මෙච්චර සත්‍යය තියේදීත් අපි අර හීන ලෝකේ ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒකයි ඔය නන්දමාලි කියන්නේ මට අරින්න මට දකින්න මගේ හීනේ. යෝගාවචරයට ඒක වෙනකොට hina යනවා. මම බොහොම සීරියස් පිට හීනේ ජීවත් වෙනවා. වර්තමානට ආපු ගමන් නිකන් බෝලද වෙලා අයියෝ කද්දයක්ද කියලා ආයෙත් යනවා අතීතයට ආයෙත් යනවා අනාගතයට. ඒකල වන්න මෙයාට මට වගේ අතීතයට යන්න බෑනේ. මෙයාට මට වගේ අනාගතයට යන්නත් බෑනේ. කියලා අනිත් එක්කනාගේ අඩුපාඩුමක් දාගෙන ඒ මාසේ වර්තමාන ජීවත් වෙන මනුස්සයෙක් වෙන්න ඇති. නමුත් අපි වර්තමානට ඒ තරම් කුඩම්මගේ සැලකෙන්නේ. බුදුමාහාට අනදර කිරීමක් කරන්නේ පොදු අර්ථකථනයක් දෙන්න පුළුවන් අපේ මුළු ජීවිතේටම අපි කරන්නේ වර්තමාන මොහොතට වෛර කරනවා. එළඹ සිටි මොහොතට වෛර කරන්නයි අපි මේ සියලු විනෝදාංශ පියලු වටපිටා සකස් කරගෙන ඒ වගේ ආධාර ලබන්නේ වර්තමාන මොහොත පන්න ගන්න. ක්ෂණය පන්න ගන්න. ඒ කවුරු කරන එක නෙවෙයි. ඒක මතු කරලා දෙන එක තමයි ධර්මයේ බණ හීමෙන් අපි උත්සාහ කරන්නේ කරන්නේ. මතු කරලා දුන්නට තේරුම් ගන්නවා කියන එක වෙනම දෙයක්. හොඳයි අපි අරන් තියෙන විනාඩි 15ක් 20ක් විතර වගේ සාකච්ඡාවටත් ඒ නිසා අපි මින් ඉදිරියට ඊතාවතා ආදී ගාථා සජ්ජහනාරකේ පැමිණීමේ ධර්ම දේශනා සචිවාරේ නිමාව සටහන් කරමු.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 කමාමි කමිතබ්බා සුවපත් වේදා